මේකත් සාමාන්‍ය වශයෙන් කෙටි සූත්‍රයක් වුණත් එකම පිරිසක් එක්ක මේ ධර්ම දේශනා පවත්වන නිසා දේශනා මාලාවක ස්වරූපයට පැතිරෙයි කියන එක තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. මේක ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයිති කුද්දක නිකායයි නිකායේ උදාන ගාතාවක උදාන පාළියේ සම්බන්ධ වෙන සූත්‍රයක්. ඉතින් උදාන පාළියේ තියෙන්නේ ගොඩක් ඒ සර්වචර්ණ වහන්සේට ඒ ගත කරපු 45 අවුරුද්ද තුල වෙච්චි මේ සංසිද්ධි මතින් පැන නැගිච්ච తত্ত্ব වෙන විදිහට කියනනම් කෙනෙකුට යොමු කරලා අරබයා දේශනා කරලා දේවල් නෙවෙයි සර්වචර්ණ වහන්සේට සර්වඥතා ඥාණය කලබලා මෙහෙම දේවල් ලෝකේ වෙනව නේද කියලා සලකා බැලිච්ච හදපැත්තට නැగిලා එන සුසුම් ධාරාවක් වාගේ කියලා කියනවා මේ උදාහරණ. ඒක නවංග සත්තු සාසනේ සුත්තං ගෙයං වෙය්‍යා කරණං ගාථායිති වුත්තකං අප්පූතං උදානං වේදල්ල ධම්මං ආදි වශයෙන් උදාන ගාථාවල් වලට සෑහෙන තනක් ඒ සත්තු සාසනේ නවංග සත්තු සාසනේ දායින්ලා තිබිලා තියෙනවා. සර්වචනාංශේ අනේක ಜಾති සංසාරම් කියලා ඒ නිවන් දැකපු ප්‍රමාණින්ම පටන් ගන්නකොටම දේශනා කළ ගාතාවක් අහන්න කෙනෙක් හිටියේ නෑ. ඒක හිතේ පැන නැග ගාතාවක් අනේක ಜಾති සංසාරම් කියලා. ඒ තමන් මෙතෙක් පැමිණි ගමන සමාලෝචනය කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒකත් පළවෙනි උදාන ගාතාව උනාට මේ උදාන පාළිය නම් ඒක සඳහන් වෙන්නේ නෑ. උදාන පාළිය සඳහන් වෙන්නේ ඊට පස්සේ කවුරු හරි අභිමුඛයේ ඉඳලා දේශනා කරපු කොටස්. ඒක මේ මේගිය සූත්‍රයේත් ඒ බුද්ධ කාලේ පැවතිච්ච විච සිද්ධි නැත්නම් මේ විශේෂයෙන් මේ මේගිය ස්වාමීන් වහන්සේ සම්බන්ධ සිද්ධිය බොහොම විචිත්‍රව සම්බන්ධ කරලා පෙන්නනවා. ඒ කතා ජවනිකාවක් වාගේ. ඒකදී මේගිය ස්වාමීන් වහන්සේට මේ සංසිද්ධිය වෙනකොට සරුවචන් වහන්සේ චාලිකාය විරති චාලිකාය චාලිකා පබ්බතේ කියලා තමයි සඳහන් කරන්නේ චාලිකාවේ චාලිකා කන්දේ ਸਰවචනසේ වැඩ කරනකොට වැඩ වාසය කරනකොට උන්වහන්සේට මේ ගිය කියන ස්වාමීන් වහන්සේ උපස්ථායක වෙලා තියෙනවා. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථායකත්වයට පත් උනේ ਸਰවචන් වහන්සේගේ සර්වඥතා ඥාණින් පසු කාලයේදී පසු බුද්ධ ශාසනයේ තමයි මේ පෙළ ගැස්මක් ඇවිල්ලා තියෙන්නේ. ඉස්සර ඉඳලා තියෙන්නේ ඒ ඒ වෙලාවට හිටපු කෙනෙක් කවුරු හරි උපස්ථාන කරනවා. එතකොට මේ අවස්ථාවේ ඉඳලා තියෙන්නේ මේ මේඝිය කියන ස්වාමීන් වහන්සේ. ඉතින් මේ මේඝිය උපාස ස්වාමීන් වහන්සේ උදේ ਸਰවචනන්දගේ වැඩ කටයුතු නිම කරලා උන්වහන්සේට වැඳලා මම අද ජන්තුගාම කියන මේ ළඟ තියෙන ගමට පින්ඳ පාතේ වඩිනවයි කියලා ਸਰවචනන්දට වන්දනා කළා කියන ਸਰවචනන්ද හොඳයි එනං ඒකට කාලය දැනගන්නයි කියලා මේඝිය ස්වාමීන් වහන්සේට අවසර දෙනවා. එතකොට මේ ජන්තුගාමයට පින්ඳ පාතේ ගිය මේ ස්වාමීන් වහන්සේ පින්නපාතියත් වළඳලා ඒ ළඟ තියෙන පොඩි නදියක ගඟක යුරේ සක්මන් කරනවා කිමි කාලායන් නදී තීරේ ඒ කිමි කාල කියන නදී නදී අසබඩ උන්වහන්සේ මේ ජංගා විහරණය කියලා තමයි මේකට පොත්පත්වල සඳහන් කරන්නේ ජංගා කියලා සඳහන් කරන්නේ ධන හිසට ඒ ඉතින් අර පින්නපාත කරලා ඇවිදලා ධාන ටික වළඳලා ඒ පැත්ත කරලා විවේකයක් ගන්නවා දිවා විහරණය කියලා කියනවා ඒක අනුචංකමානෝ අනුවිචරමානෝ කියලා සඳහන් කරන්නේ. මේ වෙලාවේදී කවුරුත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. Taman විවේකීව ගහක් යට වෙලා එක්ක වරි වෙලා ඉන්නවා. මේ එහෙම නැත්තම් සක්පම් කරනවා. මෙන්න මේ ඇවිත් ඇවිත් ඉන්නකොට උන්වහන්සේ දැකලා තියෙනවා ඒ ළඟ තියෙන ඊටාම ලස්සන පාසාතිකං රමණීයං අම්බවන. මේ ගංගායිනේ ගංගේ ජලයෙන් පෝෂණය වෙන රමණීය වූ අඹ වනයක්. ඒක දැකලා කල්පනා වුණාලු ගීගේ අතහැරලා පැවිදි වෙන්න නැත්තම් වනවාසී වෙච්ච කෙනෙකුට මෙවැනි අඹ වනයකට වෙලා භාවනා කරන්න ඇත්තන් ඒ ළඟ තියෙනවා ඒ ජන්තුකාම කියන කාම ඒ වගේ මේ කිමිකාලාය කියන නදිය එතකොට ඒ අයිනේ තියෙන මේ අඹ වනය එතකොට භාවනා කරන්න තියෙන විවේකය මේ ඔක්කොම ලැබිච්චාම විශාල සතුටක් ඇති වෙලා තියෙනවා ගීගේ නික්මෙච්ච කුල පුත්‍රයෙකුට මෙවැනි තැනක භාවනා කරන්න හම්බෙනවා කොච්චර හොඳද කියලා. හම්බෙලා හවස වතර පිළිවෙත ගිය වෙලාවේදී සරුවචනසික වතර පිළිවෙත කරලා උන්වහන්සේට වැඳලා සඳහන් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම අද උදේ ඔබ වහන්සේ ගාවට යනගෙන මේ ජන්තුගාමයට නැත්තම් ඒ ගාන් ජන්තුගාම නැත්තම් ජන්තු කියන ගම පින්ඩ පාතේ සැරිසරලා පින්ඩ පාතේ නිම වෙලා මම මේ කිමි කාලාය නදී තීරේ ඒ කියන්නේ දාන ටික වන්දලා දිවා විහරණය කරනකොට මට ඒ ළඟ තියෙන බොහොම රමණීය භූමි භාගයකට ආව අඹවණයක් දකින්න ලැබුණා. මට මෙන්න මෙහෙම පටවි තර්කයක් පහළ වුණා. මං වාගේ ගිහි ගියත හැරලා ආපු විවේකයේ සොයන කුල පුත්‍රයෙකුට මෙවැනි අඹවණයක භාවනා කරන්න ලැබුණොත් කොච්චර හිත පහදීද කොච්චර සද්ධාව සමාධිය වැඩෙයිද කියලා. ඒක නිසා මට ඒ අදහසට ඉඩ දෙන්නේ කියලා. මේ සරුවතනද කියනවා මට දැන් ඒ අඹවණයට කියලා භාවනා කරන් ඉඩ දෙන්නේ කියලා. ඒක සර්වචනාංශය මතක් කරනවා. මේ කිය දැන් මේ මට උපස්ථානට වෙන්නේ මේ නම විතරයි. ඉතින් තව කවුරු හරි මේ පැත්තට එනකන් ටිකක් කල් ඉවසන්ඩ ඉවසලා මේ පස්සේ යන්න බැරුව අය කියලා. ඉතින් මේ ඒ කියන්නේ මේ කාලේ සර්වචනාංශය ඒ කරන නිතර දෙවේලේ සැදී පැහැදී හිටපු උපස්ථායක වෙනදලා නැහැ. බොහොම විවේකීව ගත කරලා තියෙන්නේ මේ කැපකාරයෝ දායකයෝ උපස්ථායකයෝ නෑ මේක ප්‍රථම බුද්ධ ශාසනයේ තිබිච්ච ස්වරූපේ ඒක සර්වඥාන්සේ මතක් කරලා තියෙනවා මේකේ ස්වාමීන් වහන්සේට මේක කවුරු හරි එනකන් පොඩ්ඩක් ඉවසන්නේ. ඉතින් මේකේ ස්වාමීන් වහන්සේ තරවතනාචේ දෙවන සැරේ මතක් කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අලුතෙන් කළ යුත්තක් ඔබ අන්තට නැහැ. උත්තරින් කරණියන් නැති. ඔබ වහන්සේ සර්වඥතා ඥාණයට පහළපත් වෙලා ඉන්නේ. ඒ වාගේම නත්ති කතස්සවා පරිත්‍පතිචයෝ උභාංශේ කරන ලද ධර්ම නැවත කටපාඩම් කරන භාවිත කරන බහුලීගත කරන්න කියලා දෙයක් උභාංශයට නැහැ. ඒ නිසා උභාංශේ මේ මෙහෙම විවේක වුණාට මට මෙහෙම විවේක වෙන්න බෑ මොකද හේතුව මට කල යුතු ධර්ම කොටස වගේක් තියෙනවා මට ඒව ප්‍රගුණ කරන්න තියෙනවා ඒක නිසා මට යන්න දෙන්න මට යන්න ඕනේ මේ මේ භාවනා කරන්න මට තියෙන සීල සමාධි ප්‍රඥා පූර්ණේ කරන්න තියෙනවා. දැනට අත්දකලා තියෙන දේවල් නැවත නැවත භාවිත කරන්න තියෙනවා. බහුලීගත කරන්න තියෙනවා. එතකොට සරුවචනසි කියනවා හොඳයි ඒක භාවනාවට මේ ඉල්ලීමක් කරන්නේ. නමුත් කවුරු හරි එනකන් උපස්ථායකයෙක් එනකන් මේ පොට්ටක් පමා වෙලා එහෙනම් මේ වැඩේ කරගන්න ඊට පස්සේ මේ ශාංශයේ ඒතියෙදි තුන්වෙනි සැරේ කියනවා භාග්‍යවතුන් වහන්සේට මත්තේ කළ යුත්තක් නැත කළ යුතු කර්ම ධර්ම පෝෂණය කරන්න දියුණු කරන්න කටපාඩම් කරන්න එකතු කරන්න කරන්න ප්‍රස්ථාර කරන්න දෙයක්වත් නැත මට එහෙම නෙවෙයි මගේ මේ චේතෝ විමුක්තිය පිළිබඳ කටයුතු කාරණා බොහෝමයි ඒක නිසා මට දැන් වෙලාවක් හම්බුණා මට දැනක් හම්බුණා මට යන්න ඕනේ ඉතින් තුන් හැරේකුත් දෙසරේකුත් වාරණය කරලා කරුවචන්ද කියනවා ඉතින් දැන් මේ කතා කරන්නේ මේ භාවනා කරන්නම් මේකෙදි මම මොකද කියන්නේ කියලා. එනදි මට වළක්වන්න බෑනේ. පනිදා පදහනන්තිකෝ මේ ගිය වදමානෝ කිංති වදෙය්‍යා. ඔබ කියනවා නම් දැන් මේ මට මේ වහන්සේට වැඩ ඉවරයි. මගේ වැඩ තියෙනවා. මම යන්න හදනේ භාවනා කරන්නයි කියලා. ඉතින් මම මොනවද කියන්නේ කියලා. එහෙමනම් මේ ගිය ඔබ කලේ දැනගන්න. මුත කැමත කරගනින් කියන එකයි එකෙන් අදහස් කරන්නේ. යස දානිතුම් මේ ගිය කාලමඤ්ඤ සීටි. මේ උඹට යම් කිසි එකට කාලේ හොඳයි කියලා හිතන ඒ දේ කරන්නේ. ඊට පස්සේ මේකේ සංසය දරුවචනන්සේගේ කාමරේ තියෙන බක්ටිලාස් පස් කරලා තියලා එයා පාත්‍ර සූරු ටික අරගෙන අර මේ නදී තීරයට යනවා. මේ කිමිකාල නදී තීරේ තියෙන අර පාසාදික වූ රමණීය වූ අඹවණේට කියලා භාවනා කරනවා. භාවනා කරනවා දැන් ඉතින් අර බලාපොරොත්තු වෙච්ච සද්ධාවට කාරණාත් හරි ඒ වගේම සමාධියක් දැන් එයි කියලා භාවනා කරන්න වාඩි වෙලා ඉන්නකොට දිගින් දිගටම දිගින් දිගටම කවදාකවත් නැති විදිහට මේ මිච්ඡා විතක්ක එන්න පටන් ගන්නවා. කාම විතක්ක, විහිංසා විතක්ක, ව්‍යාපාද විතක්ක කියලා දිගින් දිගට විතර්ක එනවා. ඒ ස්වාමීන් වහන්සේටම ලැජ්ජ හිතෙන විදිහට. මොන තරම් ශ්‍රද්ධාවකින් gedare නික්මලා ආපු කෙනෙක්ද මේ තරම් වටිනා වැඩක් කර කර ඉඳලා පින් කරගෙන ඉඳලා ඇවිල්ලා දැන් මේ මොකද වෙලා තියෙන්නේ මට අවශ්‍ය කරන තැනට ආවට පස්සේ දිගින් දිගට කාම විතර්ක අසීමිත විදිහට එන්න පටන් ගන්නවා. ඒකට ව්‍යාපාද විතක්ක තරහ. නුරුස්නා හිතවිලි. විහිංසා විතක්ක ඒ මැත්තේ කාට හරි හිංසා කරන මට්ටමේ විතක්ක. ඒක නිසා මේක මම මං වාගේ ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙකුට ගැළපෙන්නේ නැහැ. මේක භයානකයි කොහට යයිද කියලා විශ්වාස කරන බැරිකම නිසා නැවතත් ඇවිල්ලා සරුවචනසට වැඳලා සරුවචනස මතක් කරනවා ස්වාමීන් වහන්සේ මම වහන්සේගේ වාරණේ මැද තුන් සැරයක්ම අවසර අරගෙන මම මේ රමණීය වූ අඹවණේට කියලා භාවනා කළා මට හොඳට හිත ශ්‍රද්ධාවන්ත වෙන්න කාරණා තිබුණා සමාධිගත වෙන්න කාරණා තිබුණා ඒ නිසා නමුත් ස්වාමීන් වහන්සේ මට කලින් තිබුණටත් වඩා කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන මේ මිච්ඡා විතක්කයන්ගේ මම මේ ශ්‍රද්ධාවෙන් කුල පැවිදි කුල පුත්‍රයෙකුට තරන්න නොවන විදිහේ මිච්ඡා විතක්කෙන්ට පටන් අරගත්තයි කියලා. එතකොට තමයි සර්වඥාන්චාර මේ தත්ත්වය සලකලා බලලා මේ මතක් කරන්නේ අපේ මාතුකා කරගත්ත පාඨය සර්වඥ සඳහන් කරනවා අපරිපක්ඛාය මේ ගිය චේතෝ විමුක්තිය පංච ධම්මේ පරිපක්ඛාය සංවත්තන්ති. මේ ගිය තමන්ගේ සම්පූර්ණ මේරුණු තත්වයටපත් නොවිච්ච චේතෝ විමුක්තිය. එහෙම නැත්නම් මේ බලාපොරොත්තු වෙන්නා වූ මේ සංසාරයෙන් ගැලවීම මේරීම සඳහා කරුණු පහක් බලපානවා. ඒ කරුණු පහේ එළඹුණොත් තමයි කෙනෙකුට තමන්ගේ නොමේරු ධර්ම මෝරවගෙන ගැබක් මෝරන්න වගේ ඒ විමුක්තිය ප්‍රසව කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඒතකොට මේ තියෙන සිද්ධිය දිහා බලනකොට මේ තරම් වටිනා ਸਰවචනාංශයේ ඇසුර ලැබිලා උපස්ථානෙ ලැබිලා යාගම ਸਰවචනාංශ වෙන කෙනෙක් නැති බවක් දැන දැන යන තරමටම මේගේ ස්වාමීන් වහන්සේට ඒ තද බල ආසාවක් පහළ වුණා. ඉතින් ඒක එදත් එකයි අදත් එකයි. ඕනම තැනකට අපි ගියාට පස්සේ යන කන්නම් මහ පුදුමාකාර ඒක පිළිබඳ සීලාරයක් හිතේ තියෙනවා. ಗುಣ ගෞරව භාවයක් තියෙනවා. ගියාට පස්සේ මේ මෙතන ඉඳලා මම මෙතෙන්ට ආවා කියන එක මතක නෑ. දැන් ඉන්න තැන ඉඳලා කල්පනා කරනකොට තවත් පින්මක් පන්නන්න මොකද බැරි කියලා හිතනවා. පැන්න හැකි. ඔබන්න හවුව වෙන්නේ තමයි. නමුත්තර දැනට ලබලා තියෙන මේ ආපු බිම්ම ස්ථාවර කර ගැනීමකින් තොරව ඊගාවකට යනවයි කියලා කියන්නේ අර මට්ටම් දෙකකින් අදගෙන වැටීමක් වෙන්න ඉඩ තියෙනවා. හුඟක් උඩ පැනනොත් හුඟක් පස්සට පැත්ත වෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙදීම තහන් ආයාසෙන් යම් කිසි තැනකට යම් කිසි තත්වයකට පදවයකටපත් වුණා නම් ඒක තහවුරු වෙන තාක්කල් තහවුරු කරන කරන්නා තාක්කල් ඉන්නවයි කියන එක ඒ ලබනවට වැඩිය වටිනා ලබනවට වැඩිය උතුම් ඒ වාගේම වටිනාකමක් ඇති කාරණාවක් තමයි ආර උත්ථාන සම්පදා කියලා කියන්නේ අපි සංසාරේ හෝ මේ ජීවිතේ හෝ උත්හා කරලා නොනෝන යොදලා ඔබලාවට වැඩේ කළා අපි යම් යම් දේවල් උපයනවා. නමුත් උපයවට ඒක ලාහට ගෙම්බෙකුතු කරන්න වගේ එක එක් අල්ලනකොට දෙන්නේ පණිනවා නම් කවදාකවත් අන්තිමට ලාහේ ගෙම්බෙ ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේ ඒ උපයපු දේ ආරක්ෂා කරගන්නවා කියලා බලනකොට නම් අද ලෝකේ පහළ බාලාංශයක් නැහැ. පහළ බාලාංශයක් නැහැ. මොකද හේතුව යමක් උපයපු ගමන්ම එතනින්ද තව කීමක් පහින්න හදනවා. ඒක හොඳයි ඒක ප්‍රගතිශීලී තමයි. නමුත් මේ වෙන්නේ නැති වැඩ. ඒකයි මේ දරුවචන්සි මතක් කරන්නේ. මේ ලබාගත් දේ තහවුරු කරගන්න නැතුව ඉදිරියට යන්න හදන්න ගියාම වෙන්නේ මොකද්ද? හුඟක් උඩ අටවවලන්න ගියම හයියෙන් බිම වැල්ල පස බිම යන කරනවා වගේ. යුද උපක්‍රමයක වුණත් අලුතෙන් ශේෂ්ත්‍රයක් අලුතෙන් භූමියකට පහර දීලා අල්ලගත්තොත් ඒක ඉක්මනට බලයට ආවුරු කර ගැනීමක් කරන්න ඕනේ. ඒ භූමිය ඔක්කොම පරීක්ෂා කරලා බලලා තමන් අල්ලාගත්ත ප්‍රදේශයේ මේ ප්‍රෝඩාවක් මායාවක් නෙවෙයි මේක බලය තාවුරු කරගන්න මිස ඊගාට ආයෙ පතම් පෙරමුණට යන්නේ නැහැ. ඒක තමයි යුද ක්‍රමය. ඒකම තමයි මේ ව්‍යාපාර ලෝකෙක වේවා අධ්‍යාපනයක වේවා එනත මේගේ භාවනා කටයුත්තක වේවා අපිට කලාතුරකින් ඒ යම්කිසි වටිනා සම්පත්තියක් ලැබිච්චාම ඒ සම්පත්තිය ලබා ගන්න පුළුවන් වෙච්ච පමණින් ඒක සැලකන සලකන්න හිත හිතනවා. ඒකම අසත්පුරුෂ ධර්මයක් වාටපත් වෙනවා. ඒ නිසා අපිට කරන්න තියෙන අපි කල්පනා කරන්න ඕන අපි හිතපු තැන. හිතපු තැන ඉඳලා බලනකොට දැන් වටිනාකම තැනක ඉන්නේ. ඒ නිසා හැම වෙලාවෙම ආධුනික හිතක් ඇති කරගන්න ඕන. හැම වෙලාවෙම තමන් ඊටාත්ම මේ නිර්හංකාර ගතියක් ඇති කරගත්තොත් මේ ඉන්නා தත්වයේ පිළිබඳව ආඩම්බර වෙනව නෙවෙයි හින්නා තත්ත්වේ උනත් තමයි ආයාසයෙන් බොහොම සැලසුම් කරලා ගත්ත එකක්. මේක තාවුරු වෙච්චාම ඉතුරු එක තමයි පෑදෙයි. ඒක නිසා මේක තාවුරු කරගන්න අතර ඉදිරිය බැලීම සඳහා නිතරම සැලකිලිමත් හිතක් තියෙනවා. ප්‍රගතිශීලී හිතක් තියෙනවා. නමුත් ඒකට අර පස්සේ ආපු අංග නිසා ඉස්සලා ආපු කන අමතක කරන්න අරගන්න. ඒක අමතක කළොත් එතනනම් ඉතින් හරි ලස්සන සූත්‍රයක් අපිට ඉතුරුලා තියෙනවා මොකද මේ මේ ගියාමතුරු සරුවචනාංශ ළඟටමයි නැවතත් ප්‍රශ්න අහන්න උපදේශ ලබා ගන්න ආශිර්වාද ලබා ගන්න පැමිණෙන්නේ ඒක නිසා හානියක් වෙලා නැහැ සරුවචනාංශ අවශ්‍ය පිළියම අවශ්‍ය පිළිතුර මේ ගියාමතුරු විතරක් නෙමෙයි අපිටත් එක්ක ගැළපෙන විදිහට තමයි මේ සූත්‍රය දේශනා කරන්නේ යම් විදිහකට මේකේ ස්වාමීන් වහන්සේ යන වෙලාවේදී සර්වචනාංශිතික වචනෙන් බහිම්බස් වෙලා අතකසා දාලා ගියා නම් එක පාරටම ජනතාවපව එන්න බැරි තත්යකට එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් ඊට පස්සේ බුද්ධහම ගැන මොනවක් කියයිද? බුදුහාමුදුර ගැන මොනවක් කියයිද? Taman මේ ගත්ත වැදගත් පියවරෙන් ලැබිච්ච නරක ප්‍රතිඵලය ගැන මොන විදිහේ අර්ථකථන කියයිද? ඒ නිසා අද ලෝකේ හරියට අන්නේ වගේ බාගෙට තැම්බිච්ච අල තමයි උඟක් කතා කරන්නේ. දන්නේ නැහැ මේක කොහොමද පිළියම් කරගන්නේ කියලා. හම්බිච්ච අවස්ථාව නිසා පමණට වැඩි සහැල්ලු කළ සලකලා වටිනාකරු භාවනීය ධර්ම ඊට පස්සේ අමාරුවටපත් වෙනවා. ඒ නිසා සර්වචන්සේ සඳහන් කරනවා මේ පරිපක්කයට නැත්තම් මේරීමටපත් නෙවිච්ච ඒ චේතෝ විමුක්තිය තාම හැම කෙනෙක් තුළම බීජ ස්වරූපයෙන් පවතිනවා. මෘදු ස්වරූපයෙන් පවතිනවා. කලල ස්වරූපයෙන් පවතිනවා. ප්‍රාග් ස්වරූපයෙන් පවතිනවා. අන්න ඒක මේරීමටපත් කරන්න නම් තරුවතෙන් සඳහන් කරනවා කාරණා පහක් තියෙනවා මේ ගිය මට වැටහෙන විදිහට මේ සමුදිතා ඥාණයට අන්නේ කරුණු පහ එළඹුණොත් තමයි ඔය බීජය ඔය කලරය එහෙම නැත්නම් ඔය ප්‍රාග් අවදිය මේරිචි තත්ත්වයකටපත් වෙන්නේ. අංගපසක සම්පූර්ණ වෙච්ච මේ බිහි කරන්න ප්‍රසූත කරන්න පුළුවන් බබෙක් බවටපත් වෙන්නේ දරුවෙක් බවටපත් වෙන්නේ මේ කරුණ නිසායි කියලා. අර මේකේ ස්වාමීන් වහන්සේගේ අවධානය අර අරගන්නවා. අරගෙන මතක් කරනවා දැනගත යුතු කරුණු පහක් තියෙනවා මේකේ. එහෙම නැත්නම් ඔය සද්ධාවන්ත කුල පුත්‍රයෙක් විසින් ගීගේ අගාරස්මා අනගාරියක්. ගීගේ අතහැරලා අනගාරික සත්‍තරපත් වුණාට ඒ කරුණු පෙළඹෙන්නේ. ඒ කරුණුවට දැනගෙන අනුග්‍රහ කරන්න ඕනේ. මේවා සමහර වෙතක සූත්‍ර පිටකේ අනුග්‍රහිත වශයෙන් පෙන්නන වෙලාවල් තියෙනවා. සමහරලාට පංච ප්‍රධානියංග වශයෙන් පෙන්නන විදිහ තියෙනවා. මෙතන සඳහන් කරලා තියෙනවා පංච ධම්මා කියලා. අපරිපක්ඛාය චේත්මේ ගිය චේතෝමත්‍ය පංච ධම්මා පරිපක්කාය සංවර්ධති. ඒ මොහොතේමටපත් නොවුනා වූ ඒ චේතෝ විමුක්ති ධර්මය පරිපක්කයට නැත්නම් මේරීමටපත් කරන්න ධර්ම පහක් සම්බන්ධ වෙනවා කියලා. කත මේ පංච මොනවද මේ පහ? එක ඉද මේ ගිය බික්කෝ කල්යාණ මිත්‍රෝති කල්යාණ සහයෝ කල්යාණ සම්පවංකෝ අපරිපක්කාය මේ ගිය චේතෝ විමුක්තිය අයම් පඨමෝ ධම්මෝ පරිපක්කාය සංවර්ධති. මේකෙන් පළවෙනි කාරණාව වශයෙන් මම කියන්න කැමති මේ ගිය ඉද මේ ගිය මේ ශාසනයේ මේ ගිය බිකු ඒ කියන්නේ සද්ධාවන්ත කුල පුත්‍රයෙක් විසින් මේ ජීවිතයේදී මේ සංසාර දුක් දුර කර ගැනීම සඳහා නැත්තම් සබ්බ දුක්ඛ නිස්සාර නිබ්බාන සත්‍ය කරණාත්ථය කියන අදහසින් මෙහාට ආවානම් ඒ භික්ෂුව කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහායෝ ඔහුට නිතරම කල්යාණ මිත්‍රෙක් ඉන්න ඕනේ, කල්යාණ සහායකයෙක් ඉන්න ඕනේ, කල්යාණ සම්පවංකෝ ඇසුරු කරන්නෙක් ඉන්න ඕනේ. අපරිපක්කාය මේගේ චේතෝ මුත්‍යා පරිපක්කාය අයන් පතමෝ ධම්මෝ පරිපක්කාය සංවන්ත. මේක තමයි පළවෙනිම ධර්මය. තාම මේටි නැති මේ චේතෝ මුත්‍ය මෝරවා ගැනීම සඳහා. නැවතත් අපි බැලුවොත් මේ සර්වචාන්සේ මතක් කරන්නේ බෝය අඹවණයක් දැක්කට ගඟක් අයිනේ තිබුණාට ඇස්පේනුම ලස්සන තිබුණට අතහැරපු දේ බරපතල වැඩි අල්ලගන්න ගිය කාම ආශාවෙන් නැත්තම් ඇහැට පේන කනට ඇහෙන දේවල් මතී. ඒක නිසා බොහෝ විට අපි යමක් ප්‍රමාණ කරන්න ගියාම ওই රූප ප්‍රමාණය තමයි ගන්න. රූප ප්‍රමාණය කියලා කියන්නේ කවුරුත් ප්‍රියමනාප විදිහට දකින්න දේ නිසා අපි ඉතින් දැකූ බැලූ බැල්මටම එකපාරටම ආ මෙහෙම දෙයක් මෙහෙම ආශ්චර්ය අద్భుත දෙයක් නිසා අනිත් දේවල් ඔක්කොම අතහැරලා මේක ලබා ගන්න ඕන කියලා බාහිර ඕපේට, සාටෝපේට, මතු පිට දැක්මට රූපේ ප්‍රමාණ කරනවා. ඒ රූප ප්‍රමාණ ගත්තට ඒකෙන් ගන්න තීන්දුවල තුනෙන් දෙකක්ම වර්ධිනවා කියලා කියනවා. රූප ප්‍රමාණ තමයි මනසෝ යන්නේ. ඇහැයිස්රයින් ධ්‍යාන තමයි යන්නේ. ඒකට පේන්න අහුවෙන්නේ මතු පිට දැක්ම පමණයි. මුනත ඔපේ විතරයි. පිටත ඔපේ විතරයි. ඒ ඔපේට අහුවීම නිසා තමයි මෙච්චර જાතිය බෝ වෙන්නේ. අපි එකිනෙකා අන්‍ය ලිංගික නැත්තම් කෙරෙහි ස්ත්‍රී පුරුෂයාදී පුරුෂයා ස්ත්‍රියාදී බලනකොට ඔය හැම මට්ටමකින් බලන්නේ හැම විනිවිදින්න පුළුවන්කමක් අපට නැහැ. ඒ හැම උපකරගත්තට පස්සේ ඔක්කොම උප වෙනවා. උප වුණාට පස්සේ අන්තිමට පැටලුණාට පස්සේ තමයි අපේ තේරෙන පටන් ගන්නවා. ඒ නිසා ඒ ප්‍රමාණ කිරීමේදී ඉස්සල්ලාම රූප ප්‍රමාණ ගන්නවා. ඊගාට සරුවචන සදාගෙන සද්ද ප්‍රමාණ. ඇහැට බැරි වුණොත් කණින් වැඩේ කරලා දෙනවා කවුරු කවුරුත් ඇවිල්ලා කියන්න පටන් ගත්තොත් අසන අතන මෙහෙමයි අහවලා මෙහෙමයි එතන මෙච්චර දෙන ගියනවා මෙහෙමයි මෙහෙමයි කිය. දැන් කාලේ වචනෙන් කියනවනම් පත්‍රකාරයෝ එහෙම නැත්නම් මේ ජනමාධ්‍යෙන් කරන්නේ ඕක තමයි. රූපේ තල්ලලා තියෙන්නේ. නමුත් ගෝසා ප්‍රමාණය තමයි ඒගොල්ලෝ පෙන්වන්නේ ගෝසාවක් ඇති කරනවා ඇති කරපු ගමන් මේක අර කැලේ පුතියන්ට පහවා ඉන්න ළඟ හාවා ළඟ තල් ගහක් උඩ මේ තල්ලත්තක් උඩ බෙලිගිරියක් වඩිච්චහම ඇති වෙන ගෝසාව නිසා කැලේ කඩාන දුනවා වගේ අදවත් මෙච්චර කාලයක් කියා බලන් හිටියට මේ ලංකාව වගේ රටක වුණත් මේ ගෝසාවට දුවන අන්ධ බාල ස්වරූපේ තියා බලනකොට මොනම දිනුවක්වත් නම් පේන්නේ නැහැ හැමදාම සායම්බරුම තමයි නිසා ගෝසාව හොඳට දාන දණක් තමයි ගෝසාවෙන් රට පටලවි ලෝකෙම අද දේශපාලනේ පවත්වාගෙන යන්නේ තොරතුරු තාක්ෂණي. තොරතුරු මවනවාද? ඕනම තොරතුරක් මවන්න පුළුවන්. දන්නවා මිනිස්සු කැමති මොනවටද කියලා ඕන සිද්ධිය කියවා ටිකක් තියෙන එක ටිකක් ලොක් කරලා පෙන්වුවාට පස්සේ සිද්ධිය සම්පූර්ණ විකෘත වෙනවා. මිනිස්සුයොත් සොයන්න බලන්න නැතුව මේවා බාර ගන්න. ඉතින් අන්තිමට ඒක කළු පාට වමන කෙරුවයි කෝ කපුට අධ්‍යයනයක් වමන කෙරුවා කියන තරමට යනවා. ඉතින් ඒවා තමයි අද වැඩියෙන් අනුභව කරන්නේ. ගොහසත් ප්‍රමාණය. ඊගාවට ලෝක ප්‍රමාණ. සමහර වෙනවා ඊ타ත්ම රූක්ෂ ප්‍රතිපatti. ඊ타ත්ම දලදඬු ප්‍රතිපatti. දලදඬු කියලා කියන්නේ කායට දුක් දෙන ප්‍රතිපatti තමයි නියම එක කියලා. ඉතින් සර්වචනාංශයේ මේ රූප ප්‍රමාණ, ගෝස ප්‍රමාණ, දුක ප්‍රමාණ කියන වචන වල හැටියට අට කථාචාර්යනන්දලා සඳහන් කරන එකට විතර කරලා රූප ප්‍රමාණ තුනෙන් දෙකක් අහු වෙනවා නම් ගෝස ප්‍රමාණ පහෙන් හතරක් අහු වෙනවා. ඒක රූක්ෂ ප්‍රතිපත්ති වලට යන්න ගියාම 10ට 9 දෙනෙක් අහු වෙනවා කියන්නේ. වැඩේ නෙමෙයි බලන්නේ. මම සම්මිය දෘෂ්ටියවත් මධ්‍යම ප්‍රතිපදාවත් මේ අපරිපක්කාය චේතෝ විමුක්තිය පරිපක්කාය සංවත්තති කියන විදිහට මේ චේතෝ විමුක්තිය පරිපාකයටපත් වීමක් නෙමෙයි. මේ ලෝකයා ලස්සනයි කියලා කියනවා ලස්සනට යට වෙනවා. ගෝසා කරනකොට ගෝසාවට යට වෙනවා. ඊගාවට රූක්ෂ ප්‍රතිපatti කියනවනම් ඒකට යට වෙනවා. අන්තිම කරුවතෙන් සඳහන් කරනවා ලෝකයේ බුදුහාමසෝ පිළිගන්න එකම ප්‍රමාණයයි තියෙන එක තමයි ධර්ම ප්‍රමාණය. ඒ ධර්ම ප්‍රමාණය ලක්ෂයකට එක්කෙනෙක් තේරෙන්නේ නැහැ. මේ මේගී වගේ හාමුදුරුවරු බුදුහාමුදුරුවෝ එපයි කියද්දි මට මේ උපස්ථාන මෙතන හිටපන් කියන කාරණාව දක්වද්දි අඹවණේක ලස්සනේ දැකලා ඒ කියන කිමිකාල නදියේ සුන්දරත්වය දැකලා ජන්තුගාමේ තියෙන සිව්පසේ දැකලා ඔබ වහන්සේගේ නම් වැඩ ඉවරයි ඔබ වහන්සේට කරන්න අලුතෙන් දෙයක් ඇත්තේ නැහැ. මට එහෙම නෙවෙයි. ඒ නිසා ඔබ වහන්සෝ නිදහස දෙත කරන මම පිළිගන්න ලෑස්ති නැහැ කියලා මුතුජානනාතට කියනවාද කවදාකවත් මේ කියන අගයන් ආඩම්බරයෙන් ගන්නවන. ඉතින් අද ඊට වැඩි අපි ගොඩක් දුර බැහැර ඉන්නේ ගොඩක් කාලේ පහුවෙලා ඉන්නේ. ඒ නිසා මේ වගේ දේවල් වලදී ඉතාමත්ම අමාරුයි. දේවල් ලැබීම නෙවෙයි නොලැබීම නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. මේ දේවල් කෙරෙහි අපි දක්වන ආකල්ප. මේ දේවල් කෙරෙහි අපි පිළිතන ආකාර මතිමතාන්ත තමයි තීන්දුව කරන්නේ. ඒක නිසා මොන දේ ලැබුණත් ඒක අපිට සම්බන්ධ වෙන්නේ අපේ තියෙන බලපලුවන් කාර්කම් මත තමයි. පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කියන පුසන්ති පස්සා කියලා හරවත්න සඳහන් කරනවා. අපි මේ ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ අපි අපගේ පුළුවන් කාර්කම් මත. එහෙම පුළුවන් කාර්කම් නැති නිර්හංකාර මනසට මොනම ස්පර්ශයක්වත් ස්පර්ශ කරන්නේ නැහැ. නිරූපතින් එවැනි මට මෙහෙමයි මම මෙහෙමයි මම නම් එහෙමයි කියාගෙන කෑ ගහන්න නැති මනුස්සයාට કોઈ මොනම දෙයකවත් බලපෑමක් ඉන්නේ ධර්ම ආරක්ෂාව සැලසෙනවා. ඉතින් ඒක මේ උපයන දේ නෙවෙයි මෙතන තියෙන උපයාගත දේ රකින්න එක. ඉතින් ඒ නිසා සර්වචනාසේ නැවතත් ඒ වටේ කරකොල කියන්නේ කල්යාණ මිත්‍යතා. කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ. ඒ කියන්නේ මේ සරුවච්චන් වහන්සේ තමයි ලෝකේ පළවෙනිම කල්යාණ මිත්‍ර. ලෝක සත්‍යාම එකට වෙන්නේ ਸਰවඥාන්සේ පිහිට ආධාර කරගෙන. නමුත් ਸਰවඥාන්සේ ළඟටම ගිහිල්ලා කියනවා නම් ඔබ වහන්සේගේ වැඩ ඉවරයි ඔබ වහන්සේට අත්මර්ථයෙන් කරන දෙයක් නැහැ. මට භවනා කරලා තරක් හම්බෙච්චාම අරය එනකන් ඉන්න මෙයා එනකන් ඉන්න කියලා මට නීති දාන්නේ ඒක අසාධාරණයි කියලා කියනකොට ඉතින් අපිට හිතා ගන්න වෙනවා. කල්‍යාණ මිත්‍යෝ නෙවෙයි ලෝක ප්‍රශ්න තියෙන්නේ අඳුනා ගැනීම. කල්යාණ මිත්‍ර ළඟ හිටියත් අඳුනා ගැනීම ප්‍රශ්නේ තියෙනවා. ඒ අඳුනා ගැනීමෙදිත් මේ වචනේ මට කියන්න හිතෙනවා. ඒ මොකද්ද? සරුවච්චන් වහන්සේ නැවතත් ඒ මේකේ ස්වාමීන් වහන්සේට කල්යාණ මිත්‍ර ගුණ මතක් කරලා දෙනකොට මේ තමන් වහන්සේ හමු මේකට වෙන සේවය මතක් කරලා දෙනකොට හරියට පේන්න තියෙන මේ බඩුවක් නැවත නැවත විකුණන්න උත්සාහ කරන මිනිසෙක් වගේ. පාරිභෝගකගේ හිත දිනාගෙන මයි ළඟට මෙන්න මම්ම කල්යාණ මිත්‍යා මේකමයි කියන වගේ දෙයක්. නමුත් සරුවඥ හින්දා සරුවඥාගේ කීර්තියක් ලාභයක් ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නේ නැති නිසා එහෙම දෙයක් කියනකොට මොනතරම් කරුණාවක් එහෙම නැත්නම් සංසිද්ධිය දිහා බලලා එහෙම නැත්නම් අපේ දිහා බලලා මත්තේ පහළ වෙන විනය ජනතාව දිහා බලලා මේක ධර්ම ස්වරූපෙන් ඉදිරිපත් කරාද කියලා බලනකොට තීරණ පටන් ගන්න තියෙනවා ඇයි සරුවචන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන මුලින් පැකිලුනේ කියලා පැකිලෙන්න හේතුව මේ තරම් වටිනා ධර්ම ගෞරවය රැකීතු ධර්ම තිබියදී ඔය රූප ප්‍රමාණ කොහොස ප්‍රමාණ ලෝක ප්‍රමාණ ඇවිදින එක තමයි ලෝක ස්වરૂපේ ධර්ම ප්‍රමාණය ගන්නෙ නෑ එතකොට ඒ නොගැනීම නිසා ඒ අන්ධ බාල ජනතාව නොගැනීම නිසා ඒ මතුමත් ගානකට නැතුව වටිනාකම නොදැන උහේ ධර්මේ වක් කරන්න පටන් අරගත්තොත් ඒ වක්කන කෙනාගේ නරකට යනවා ධර්මයේ දෙන්න ඕනේ ප්‍රයෝජනවත් වෙන තැන සලකලා ආරාධනා පූර්වක බවක් ඇති කරගෙනයි ධර්මයේ දෙන්න ඕනේ. එහෙම නැතුව දෙන්න බෑ. ඒක නිසායි සරුවචනanse මේ ගියාම්දුරණ මේ සිද්ධියට යන්න ඉස්සරලා බණ නොකිය ගිහිල්ලා මේකේ තේරුම අරගෙන ආවට පස්සේ මතක් කරන්නේ දැන් ගෞරවයක් පිටලා තියෙනවා. පීටර් පස්සෙත් මොකද කියන්නේ? මේ කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ. මේ ගිය ඔයා ළඟ තියෙන ඔබතුමා තුල තියෙන ඒ චේතෝ විමුක්ති බීජය මෝරන්න නම් කල්යාණ මිත්‍යාසුරක් ඕනේ. කල්යාණ සහායකත්වයක් ඕනේ. කල්යාණ මිත්‍රත්වයක් අවශ්‍යයි කියන. ආන් එහෙම වුණොත් ඇතුලේ තියෙන ධර්ම වැය. ඉතින් මේක මහා බැලුව බැලමට සාමාන්‍ය මේ ලෝකයේ තියෙන මේ සර්වඥතාඥානේ පංචවිධ ඤෙය්‍ය මණ්ඩලයෙන් කරන්න තියෙන දෙයක් නෙවෙයි. අපි කවුරුත් මිත්‍ර ආශ්‍රයෙන් තමයි හැදෙන්නේ. මේ මිත්‍ර ආශ්‍රය බලනකොට අපි ආශ්‍රය කරන්නේ වැඩි මිත්‍රෝ, කල්යාණ මිත්‍රයෝද, අසත්පුරුෂයෝද කියලා බැලුවොත් ඒ පුද්ගලයාගේ අවසාන ඵලයෙන් කීයකේ අවසානයේ මිනිසයා සත්පුරුෂයෙක් වඩපත් වෙනවා නම් කල්යාණ ගතියක්, කල්යාණ සත්පුරුෂයන් අසුකර ගතියක් හිතෙනවා. හිතා ගන්න පුළුවන්. නමුත් පුද්ගලයා අවසාන වෙනකොට අසත්පුරුෂ වෙලා, කාලකන්ණි වෙලා තියෙනවනම් අසුරු කරපු කල්යාණ මිත්‍රෝ මේ කල්යාණ මේ අසත්පුරුෂයන්ගේ ගති තමයි පේන්න තියෙන්නේ. ඒ වුණාට එක එක පුද්ගලෝ එක එක තාලවලට ඒ කල්යාණ මිත්‍ර ඇසු කිරීමෙන් ගුණාගුණ ලැබුවට ලෝකස්වරූපේ නම් එදාත් එකයි අදත් එකයි. ලෝකස්වරූපේ හැමදාම කල්යාණ මිත්‍රෝ හිටියා. ඊයත් තම තමන්ගේ වැටටි කරගෙන ඉන්නවා. මේ මුපින මෝරනකොට එහෙම නැත්නම් ඒ වෙලාව පැමිණෙනකොට කල්යාණ මිත්‍රෝ හොයාගෙන ගිහිල්ලා මෙතෙක්කල් කල්යාණ මිත්‍රයන් නොදැකීම නිසා විඳපු වේදනා නොමග යෑම දන්නා කෙනාට විතරක් කල්යාණ මිත්‍යා විශේෂයෙන් කැපිපෙනවා. එහෙම නැතුව ඒව තාම විඳලා නැති නොමග නොගිය කෙනාට සමහර විට කාර්තරම් විචිත්‍ර වැටෙන්නේ නැහැ. ඒ නිසා බලනකොට පේන්නේ කල්ලාන මිත්‍ර අඳුරන ගන්න බැරුව ඇවිදලා රත්යාද වෙන එකේ ගුණයක් තියෙනවා. හැබැයි ඒ ගුණේ Tamanට නෙවෙයි අනුන්ට. Taman එතකොට විඳවන්න දින හරි විඳලා ඉවරයි. ඒක නිසා අපි කිසි පැකිලීමකින් තොර ඕනම වෙලාවක් කියන්න පුළුවන් කල්යාණ මිත්‍රුන් ආශ්‍රය නොකිරීමෙන් ආදීනව තියෙනවා. ඒ ආදීනව වලිමුත් සද්ධාව ඇති කරන ආය කල්යාණ මිත්‍ර ඇති කර ගන්න පුළුවන්. ඒක ටිකක් වංක කිරිය ගැන මාර්ගයක්. ඍජු කතාව නම් පැකිලිමකින් තොරව කියන්න පුළුවන් කතාව නම් කරුණාවෙන් මෛත්‍රියෙන් කරන්න පුළුවන් කතාව නම් නිට්ටරෝම කල්යාණ මිත්‍යාසෝ කරන්න කියලා. ඒක නිසා දවසක් මේක තේරුම් අරගත් ආනන්ද ස්වාමීන් වහන්සේ සරුවචනාංශ ළඟට ඇවිල්ලා උපද්ද මිතම්පන්තේ Brahmacharyaස්ස යතිදන් කල්යාණ මිත්‍රෝ කල්යාණ සහායෝ කියලා ස්වාමීන් වහන්සේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ මේගේ ආමතුරන්ට පස්සේ උපස්ථානේ බාරගත්තු ස්වාමීන් වහන්සේ නම. දිගටෝම ਸਰවචනසගේ හේවණල්ල වගේ ගත කරපු කෙනෙක්. නිසා උන්වහන්සේට පැටෙන්න පටන් ගත්තා. ඒ ඒ අතින් තමයි අර මණිකක් කැපිලා උපමට්ටම් වෙලා ඉන්නා වගේ එක එක පුද්ගලයන් ਸਰවචනසේ ළඟට ඇවිල්ලා ඒ ಗುಣ වෙනස්කම් දැක්කනදී කාලයක් දැක්කට පස්සේ භාවනා කරනකොට ආනන්ද සාසර මේකම කල්පනා වෙලා තියෙනවා. මේ තාම ගැඹුරු අමාරු දුෂ්කර වූ මේ Brahmacharya ජීවිතය 150ක්ම කල්යාණ මිත්‍රගේ ඇසුරේ හිටියොත් හරියනවා කියන්නේ. ඉන්න බැරි එකයි වෙලා තියෙන්නේ. එතකොට සරුවචනාන්තර ගිහිල්ලා දේශනා කරන උපඩ්ඩමිතම් බන්තේ Brahmacharyan Brahmacharya සුපඩ්ඩමිතම් බන්තේ Brahmacharya සියල්ලන් කල්යාණ මිත්‍රෝ කල්යාණ සහාය. ඒතකොට සරුවචනාන්තර සඳහන් කරනවා ඒක එහෙම තිබිච්ච ආවය ආනන්ද. ඒ කතාව කියන්න දෙන්න පස්සේ 100%ක්ම කල්යාණ මිත්‍රයෝ මත අරන්දාපවතින කියලා. ඒ වගේමයි මම අර කියපු කතාව නැවත මතක් කරනවා නොමකට යන්නත් ඔච්චරමයි. ඔය ලෝකෙ කොච්චර අධ්‍යාපන ක්‍රම තිබුණත් අධ්‍යාපන පීඨ තිබුණත් දෙමාපියෝ මොන જાති වුණත් ලෝකේ ගමන් කරන්නේ මිතුරු ආශ්‍රය තුලින් තමයි. ඒ නිසා හරි පැත්තට වැටුණොත් පුදුමාකාර වෙනසක් අර චේතෝ මුක්ති බීජය අංකුරය කලලේ වැඩෙන්න පටන් ගන්නවා. නොමකට ගියොත් එච්චරයි. ඒක නිසා මතක තියාගන්න එකම චිත්තක්ෂණයක්වත් නෑ අපේ කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරන්නේ නැති එහෙම නැත්නම් පාප මිත්‍රෙක් ඇසුරු කරන්නේ නැති හැම චිත්තක්ෂණයක ওই දෙකට වැටලා තියෙනවා එක්කෝ අපි කල්යාණ මිත්‍රෙක්ගේ කල්යාණ ධර්මයේ කල්යාණ සම්පවංක භාවයක ඉන්නවා එහෙම නැත්නම් අපි මේ පාප මිත්‍රෙක්ගේ පාප කාම සම්පවංකයක තියෙනවා මෙන්න මේ දෙක දන්නේ නැහැ මට ඒ නිසා මේව ගැන වගේ කියන්න බෑ මගේ හිතේ තියෙන මේ දෙකෙන් තොරවයි කියලා කියන්න පුළුවන් පුතත් ජනෙක් නැහැ හැම වෙලාවෙම අපි මේ කල්යාණ මිත්‍රත්වයේ හෝ පාප මිත්‍රත්වයේ ඉන්නේ. කල්යාණ මිත්‍රත්වයේ හිටියොත් මේ සූත්‍රයෙන් ගන්න තියෙන උපදේශය තමයි ඒ හිතට අර කියන මිච්ඡා විතක් එන්නේ. කාම විතක්ක, විහිංසා විතක්ක, ව්‍යාපාද විතක්ක එන්නේ. පාප මිත්‍රාශ්‍රයක එහෙම නැත්නම් අසප්පුරුසාශ්‍රයක හිටියොත් ඒකෙන් ඇති වෙන්නේම කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. ඒක නිසා අපට පුළුවන් ඒ එක්කෝ මගේ හිත මේ වෙලාවේදී කල්යාණ ධර්මයක්, කල්යාණ සාහකෙක්, කල්යාණ සම්පවංකයක් අසු කරනවාද? කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක නැද්ද? තියනවාද කියලා දැනගැනීමේ අපි කොච්චරක් අතුරු පාරවල් වලට වැටලා තියෙනවද? ඉතින් ඒකෙදි මේ සතියෙන්, සීයෙන් බුද්ධියෙන් ගත කරන කෙනාට සමහර විතක තමන්ගේ හිත කාම විතක්කේ තියෙන බව හොඳට වැටහෙනවා. ව්‍යාපාද විතක, විහිංසා විතක කියන්නේ කාමයටම ඇදලා යන හිතවිලි. ව්‍යාපාදයේ කියන්නේ නොරුස්නා අකමැති නපුරු හිතවිලි. විහිංසා විතක වෙන කාටට හිංසා කරන. එයා නසන්ට, වෙනසන්ට කල්පනා කරන හිත හිතක් වල වැඩ කරන හැටි තියෙනවා. ඒකුණා දන්නවනම් ඒ විශාල භාවනාක ප්‍රතිඵලයක් තමයි. දන්නේ නැතිකම නිසායි අපි කාම විතක්කට අහුවෙච්චාම කාමාවර්ති වෙන්නේ, ව්‍යාපාදාවර්ත වෙන්නේ, විහිංසාවටපත් වෙනවා. විහිංසාවටපත් වෙන්න දැනගන්නවා. ඒ දැනගන්නේ නැති වුණත් කාම විතක්ක විහිංසාව විතක්ක ව්‍යාපාද විතක්ක වලින් කටයුතු කරන ගිහිල්ලා ඒ අපි සම්මා දිට්ඨි සම්මා සංකප්පනේ ඔය ඔතන කතා කරන්නේ විතරකයටපත් වෙලා තියෙන්නේ. ඒ සම්මා සංකප්පයෙන් පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයට යන්නේ නැතුව මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීවයට වැටුනොත් ඒත් කල්යාණ මිත්‍යා කවදාකවත් අමතක කරන්නේ නැහැ. කල්යාණ මිත්‍යා දන්න දැන් මගේ යාළුවට මේ මිත්‍යා සංකල්පයක් තියෙන්නේ. ඒ නිසා මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීවයේ තියෙන. ඔය කල්යාණ මිත්‍යා කවදාකවත් ඒ තමන්ගේ යාළුවා අමාරු වෙනවයි කියලා මිත්‍යත්වේ පාවා දෙන්නේ නෑ. ඒ අමාරු වැටිච්ච යාළුවාට කල්යාණ මිත්‍යා කවුද කියලා තේරෙන්නේ විපතේදී අතන වරිණ ගතියෙන් තමයි. විපතේදී අත හරිනවනම් කාමිතක්යක් ආපු පළියට මිහිංසා විතක්යක් මේ මේ ව්‍යාපාද විතක්යක් එහෙනම් කල්යාණ මිත්‍ර වෙන්න. එහෙනම් බුදුහාමතුම මේ මේ ගියට බණ කියන්න ඕන කමක් නැහැ. ඵලයන් යන්න කියලා තිබුණා. ඔබ දැන් කිව්වේ මොකද්ද? මම වහන්සේට වැඩ ඉවරයි. වහන්සේට වැඩ ඉවරයි. මගේ වැඩ තියෙන නිසා මම යනවා කියලා කියන ඵලයන් කියලා කියයි. නමුත් උන්වහන්සේ කවදාකවත් ගිහිලා ආපහු නොයෙන්ට වැඩ කරන්නේත් නැහැ. සැරයක් කියනවා, දෙකක් කියනවා, තුන්වෙනි සැරේ කියනවා. ඉතින් ඔය භාවනා කරන්න යන්නේ මේ ගිය මම මොනව කරන්නද? මම මොනව කියන්නද කැමැත්ත කරගන්නේ. අනේ බොහෝ මු르දු අතහැරීමක් අතහරින්න. අතහැරපු නිසා මේ ගියට පුළුවන් වෙනව නැවතත් සරුවචන ළඟට එන්න ආවත් කවදාකවත් අර කියපු කතාව කියලා ඒ ගහපා දීලා මේ වගේ නිඳා කරපු කෙනෙක් මම නැවත බාර ගන්නෑ කියලා එහෙම කියවණක් නැහැ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ බණ කියලා බණ කරලා උන්වහන්සේ මතක් කරන්නේ වැරද්දක් සිය සැරයක් කෙරුවා. වැරද්දක් සිය සැරයක් කෙරුවා. ඒක සමාව දෙන්න වෙනවා. ඒ කියන්නේ 101 වෙනි වතාවට වැරදි කරනකොට සමාවට තෘෂ්ණා කරන්න එපයි කියලා තියෙනවා. ඊර්ෂ්‍යා කරන්න එපයි කියලා තියෙනවා. මේ නොදී අතාරින්න එපයි කියලා තියෙනවා. ඔන්න දීලා ගන්න. එකසේ එක් වෙනවා තාටත් ඒ සමාවට වැරද්ද මේ මාසුරු කරන්න එපයි කියලා. අන්න සාධාරණ නොවේවා කියලා හිතන්න ඕන ඔය සමාව දෙන්නේ කියලා. ඒ චීදිත් මේ අසත්පුරුෂයා 102 වෙනි වතාවට වැරද්ද කරන්න පුළුවන් කියලා තියෙනවා. ඒත් සමාව දෙන්න කියලා තියෙනවා යටින් ලියලා තියෙනවා බරපතල රෝග තියෙන අයත් සනීප වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක නිසා මෙතෙන්දී මේ සරුවත්න ගුණයත් මේකේ ස්වාමීන් වහන්සේගේ ගුණයත් හොඳට පේනවා. මෙන්න මේ වැනි නැවත නැවත හමු වීම සිදු වෙනවා නම්. වැරද්දක්, නිවැරද්දක් අතර. කල්යාණ සංකල්ප මේ මිත්‍යා, නොවිච්ච මිත්‍යා, මිච්ඡා සංකල්පයක්, සම්මා සංකල්පයක් අතර මෙන්න මේ වැනි නැවත නැවත නැවත නැවත මේ දෙක මුණ ගැසෙන වෙලාවේදී කල්යාණ මිත්‍රත්වය හැමදාම සුමකටමයි. හැමදාම සුමකටම. හැබැයි එකවර තම කපන්න කොටන්න වෙනස් කරන්න යන්නේ ටික ටික ටික ටික කියලා දෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා හුඟක් වෙලාවට ඔය ධර්ම කටයුතු වලට අවදිනකොට හෝ ඒ වගේ මෙවැනි ධර්මයක් අහලා හිට ගත්තට පස්සේ හුඟ දෙනකොට එන ප්‍රශ්නයක් තමයි කොහොමද ස්වාමීන් වහන්සේ කල්යාණ මිත්‍රෙක් අඳුරගන්නේ? කල්‍යාණ මිත්‍යා අඳුරගන්න තියෙන ලකුණු මොනවද කියලා. ඉතින් ඒක මම බොහොම හිතන්නේ මේ සමීකරණයක් ඇති මීටරයක් ඇති අර හාල්ගෝනියකට කොත්තුව ගහලා බලනකොට බලන්න පුළුවන් මේ හාල්ගෝනිය තියෙන්නේ මොනවද කියලා අරගෙන ඇටයක් කපලා කියන්න පුළුවන්. ඒ වගේ කල්යාණ මිත්‍යාගේ නියුතු කැලක් හරි කැලක් හරි අරගෙන පරීක්ෂා කරලා බලලා කියන්න පුළුවන් ගතියක් වගේ තමයි අහන්නේ. ඇත්තට මේ මේ අටුවාව කියනකොටත් පේන්න තියෙනෙත් එහෙම ගතියක් තමයි කල්යාණ මිත්‍යෙක් ගාම එහෙම ගති ටිකක් තියෙනවා. අන්නේ ගති ටික තියෙනවා නම් කල්යාණ මිත්‍යෙක් කියලා ගන්නටි කියලා. නමුත් ඔය හිතන තරම්ම ඒක ඍජුව සරල රේඛීයව ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් කාටද කියලා දීමේදී තියෙන ඔය ක්‍රමේ විතරයි. සරුවචනස සූත්‍රවල තියෙනවා කල්යාණ බික්කු මිත්‍ර සූත්‍රය, මිත්තානිසංස සූත්‍රය, කල්යාණ මිත්‍ර සූත්‍ර කියලා එක එක තැන්වල සඳහන් කරලා තියෙනවා මේ ගමනේදී අපි අසුරු කරන්න ගන්න මිත්‍යා සතු විය යුතු ගුණ. උගාක්ම ප්‍රසිද්ධම ගාතාව තමයි. ඒක තමයි සාමාන්‍යයෙන් මේ මේකේ සූත්‍රය අටුවාවෙත් අටුවාචාරින් වාසේ ඉදිරිපත් කරලා තියෙන්නේ. පියෝච කර භාවනීයෝච වත්තංච වචනක්ඛමෝ ගම්බීරංච කතං කත්තා නොචත්තානේ නියෝජේ. මේකේ ಗುಣ ටික ගාතාවක් විදිහට හරි ගස්සලා තිනවා. පියෝච ප්‍රිය වෙන්න ඕන. කල්යාණ මිත්‍යානම් තාම ගැඹුරු ධර්ම දැනගෙන හිටියත් ඊ타මත්ම දුෂ්කර වූ භ්‍රමචර්ය ගත කරත් ඕනම කෙනෙකුට ඇසුරු කරන්න පුළුවන්. ප්‍රිය භාවයක් ඇති වෙන්න ඕන. පියත් කියලක ස්වභාවයේ එන්නෙම මිත්‍රශීලීත්වය. මේ මෙලෙක් ගතිය. ඒක නිසා මෛත්‍රිය සහිත කෙනා ළඟ ඒ පුද්ගලයා කොච්චර විවේකයට කැමති වුණත් කොච්චර ජනශූන්‍යතන් වල ගත කරන්න කැමති වුණත් කෙනෙක් ඇවිල්ලා අවශ්‍යතාවයක් කිව්වොත් කවදාකවත් ඒකට මම මේ අප්‍රිය අමනාප ගති පෙන්වන්නේ ප්‍රිය භාව පෙන්වනවා වෙහෙස නැති ගතියක් පෙන්වනවා කවුරු එක මොන දේ කරන්න ගියත් කළ හැක්කක් කරන්න පුළුවන් ප්‍රිය ගතියක් තියෙනවා මේක තමයි කල්යාණ මිත්‍රෙක්ගේ තියෙන පළවෙනි ගතිය. ඒ කියන්නේ මෛත්‍රී හිතක් තියෙනවා. මේ අපරිමිත වූ මෛත්‍රී හිතවිල්ලක් තියෙනවා. මේ ඒවට කියන්නේ මෙත්තා කරුණා මුදිතා ධර්ම වලට භ්‍රම විහාර ධර්ම එහෙම නැත්නම් මේ ප්‍රමාණ කරන්න බැරි ධර්ම කියලා. අච්චරයි මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න බෑ. නමුත් මේ මිත්‍යත්වයේ දිනු කරපො නැති කෙනාට ටික වේලාවක් යනකොට වෙහෙස වෙනවා කියාපානවා. දැන් මින් යාට මට බෑ එන්න එපා එහෙමයි කිය. නමුත් හොඳට දිනු කරපු එකන එහෙම නොකියන්ට පුහුණු කරනවා. තමා කරා පැමිණ කිසිම කෙනෙකුට නෑ නොකියන්න බෑ නොකියන්න පුහුණු කිරීමක් කරන නිසා තමන්ට දැනගන්න පුළුවන් වෙනවා මේ පුද්ගලයා කොච්චර දෝ මෛත්‍රී හිතවිල්ලක් හිතපතරපු ස්වරූපයක් තියෙනවා හැම වෙලාවෙම උත්සාහ කරන්නේ හිත ප්‍රසන්නව ප්‍රිය භාවයෙන් තියාගන්න. ඒ ප්‍රිය භාවය ලේසි වැඩක් නෙවෙයි. දැන් සරුවචනාංශයේ ගුණවලක් තියෙන සුගත ගුණය ලේසි වැඩක් නෙවෙයි. සරුවචනාංශයේ ඒ පාරමිතා ධර්ම පුරණ කාලේ කිසිම ගුරුවරයෙක් නැතුව, සිව්පස දායකයෙක් නැතුව, ස්ථාන නැතුව, ක්‍රම නැතුව සම්පූර්ණ පුහුණු කරා. පුහුණු කරන කාලේ දැනගත්තා ඇයි මේ මිනිස්සුන්ට මේක කරන්න අමාරු. එහෙම බෝධි සම්භාර බෝධි චිත්තයක් පහල කරගන්නවා කියන එක ලේසි නෑ. පහල කරගත්තට පස්සේ කවදාකවත් බලාපොරොත්තු වෙච්ච ඒ සුන්දර දෙයක් නෙවෙයි හම්බෙලා තියෙන දුක්ඛ සත්‍යමයි ලබ වෙන්නේ. ඒ බෝධිච්චේ වඩන්න වඩන්න වඩන්න පුදුමාකාර රොස්පරොස්ම තමයි. පුදුමාකාර මේ ලෝකේ තියෙන දවන ගති, තවන ගති, සංකර ගති, විකාර ස්වરૂප. ඉන්ටෙන්ටෙන්ට පෙනෙද්දි ඒ බෝධිචිත්තේ දිකට නඩත්තු කරනවා කියන එක ලේසි නෑ. ඒ චිත්තේ නඩත්තු කරන නඩත්තු කලේක අවසානයේ තමයි ඒ තාමත්ම ගැඹුරු මේ ධර්ම වැටහෙන්නේ. ඊට පස්සේ ඒ ගැඹුරු ධර්මය ඒ බෝධිචිත්තේ වඩන්ට උනන්දුවක් නැති පිරිසකට කියලා දෙන්න යනවා කිව්වහම ලේසියෙන් කරන්න බෑ. අසයෝ দমনය කරනවා. අලියෝ দমনය කරනවා. වල්මී හරක් দমনය කරනවා වගේ. නමුත් කවදාකවත් ඒ වැඩේවත් එච්චර අමාරු වැඩේවත් කවදාකවත් බුදුහාමුදුරුවෝ කෙවිතක් අතට අරගත්ත කතාවක් නැහැ. කවදාකවත් බුදුහාමුදුරුවෝ කළු ලෑල්ලක් සහ රටුණු කෑල්ලක් අතර ගත්ත කතාවක් නැහැ. කවදාකවත් මොනම දෙයක් අත්තු ගන්නන්ට සමීකරණයක් හෝ පන්ති කාමරයක් හෝ ගුරු උගන්වී උපක්‍රම මොකක් පාවිච්චි කරේ නෑ. කවමදාකවත් නෑ. උනාචල අන්තිම ගැඹුරුම දෙයක් පාවිච්චි කරන්න ඕන තමයි අතේ ඇඟිලි 10 දිග ඇරලා අර ධම්මචක්ක මුද්‍රාව පවත්තන්නේ. ඒ ධම්මචක්ක මුද්‍රාවේ පෙන්නනවා මේ මේ ධර්ම දෙක එකතු වෙලා මෙන්න මේක එකතු වෙච්චාම ඔන්න ඔතන පස්සේ එනවා කියන වගේ අර ඇති ඇඟිලි දෙකයි මේ ඇති ඇඟිල්ලකෝ හේතු කරලා කියනවා. ඊට පස්සේ වෙන ඇඟිල්ල දෙකක් තව ඇඟිල්ලකට ටෙස්ට් කරොත් තව සම්බන්ධතාවයක් පේනවා. ඒක තමයි අන්තිම ගැඹුරු ගැනීම ක්‍රමය. බොහොම ලස්සනට තමයි එකක් කියලා දෙන්නේ. ඉතින් උන්වහන්සේ තුල පුදුම සුගත ගුණයක් තිබිලා තියෙනවා, සුන්දර ගමනක් තිබිලා තියෙනවා. ඒක ඒ ගමනේදීවත් අවබෝධ කරන වෙලාවේදීවත් කියලා දෙන වෙලාවේදීවත් කවදාක නුරුස්න ගති පාලනය. ඒ නිසා ලෝකේ පහළ වෙච්ච පළම වෙලිම කල්යාණ මිත්‍යන් වහන්සේ විදිහට බුදුහාම තමයි සඳහන් කරන්නේ. නමුත් ඒක කරන්න ගියදාට තේරෙයි කොච්චර වෙහෙස කරද කියලා. හරියට ද්වේෂපාල වෙනවා. හරියට එපා වෙනවා. මොකද ඒ එක්කෙනෙක්ම නම් දිගටම සම්බන්ධ වෙන්නේ ඒ පුද්ගලයා දන්නවා මේ මං සම්බන්ධලා ඉන්න මාස දැන් වෙහෙසයි කියලා. ඒ පුද්ගලයා නෙවෙයි ඊගාට තව කෙනෙක් එනවා. එයාත් බොහොම ආසාවෙන් වෙලා කරගෙන එයා ඉන්නේ. ඊට පස්සේ අනිත් එක නයිනවා. ඉන්නේ නැ හැම එක්කනාම උත්සාහ කරන්නේ හදිසි උසුළු කාලයක් තුළ මේ වැඩේ කරගෙන යන්න තමයි. නමුත් ඒකට මැදිහත් වෙච්ච කෙනාට කියන தত্ত্বය දැන් කාලේ හොඳට දැනගන්න පුළුවන් වෙනවා. ඔය ජනප්‍රිය දොස්තර කෙනෙක්ට කියන දිනචරියාව බැලුවොත්. අනේ කියලා හිතනවා. හැම කෙනක්ම මේ ගත කරන වෙලාවට සල්ලි දෙන හින්දා යකි පිටියල්ලෙන් අතපාණ්ඩක් වෙනවා. හැබැයි උදේ ඉඳලා හැන්දෑන කමුණ දහන්න සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් ලංකාවෙත් නැතුව නෙවෙයි මානසික රෝගීන් හම්බෙන දොස්තර කෙනෙක් ගත්තොත් උදේට හැන්ද වෙනකන් ආහන දේවල් ගැන පොඩ්ඩක් රීතලා බලන්න. බර ගානක් ගෙවලා ඇවිල්ලා කියන්නේ තමන්ගේ ජීවිතේ තියෙන කියා ගන්න බැරි කුණු කන්දරේ. ඉතින් ඒකට උත්තර දෙන්න හදනකොට කියනවා කොච්චර කෙරුවක්වත් දොස්තර මාත්‍යුණා හරියන්නේ නැහැ. මං ඉතින් අර දොස්තර මාත්‍ය ප්‍රසිද්ධයිලා කිව්වා කියලා යනකොට වක්වත්. දෙදෙක් කවදාක සතුරු සිතින් පිරිච්ච හිතකින් සනීපෙයිසකින් නෙවෙයි යන්නේ. වැටිලාම. ඉතින් දොස්තර මාත්‍ය සිද්ධ වෙන්නේ ඒක නැගිටලා කියන්නේ. ඒක නැගිටින මොකටද අර මුදල් නෝට්ටු ටික නිසා. අර මෙයාගේ නමර පිටිපස්සේ එකතු වෙලා තියෙන අකුරු ටික නිසා. නමුත් දෙල්ල හැන්දානකම් කොච්චරක් මේ වහුම් කන් දෙනවද කියලා බැලුවොත් වැඩිම එවැනි දොස්තරවරුන්ට ජීවිතය අවසන් වෙන්නේ මානසික රෝග ඇතිවීමෙන් සහ සීදීනසා ගැනීමෙන් කියලා මේ සමාජ සංකේ වල මේ ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ අනුන්ගේ දුක් ගැන විලි අහනකොට එක්කෝ ජීවිතේ කෙටි වෙනවා. එහෙම නැත්නම් ඒ පුද්ගලයා මානසික අසහනයකටපත් වෙනවා. එහෙම නැත්නම් සීදීනසල. සර්වචනanse ළඟටත් ඇවිල්ලා තියෙන හේතු කරුණු පුද්ගලයෝ දිහා බලනද හැම කෙනෙක්ම ජීවිතේ තීර්ණාත්මක අවස්ථාවට තමයිපත් වෙලා තියෙන්නේ. කිතාගෞතමිය ආපු වෙලාව පොඩ්ඩක් හිතන්න. පටාචාරාව ආපු වෙලාව හිතන්න. ඒ කිසිම වෙලාවක සර්වචනanse වෙහෙස ගතියක් මේ ප්‍රශ්නෙට නම් මට උත්තර දී ගන්න බැරි වෙයි කියලා පස්ස ගහන ගතියක් ප්‍රශ්නට ඉස්සලා සහ පස්සේ අතර හිතේ සැලීමක් මොකක්වත් නැහැ. ඉතින් මේ නිසා අපිට කියන්න පුළුවන් ਸਰවඥාසික තියෙන ප්‍රිය ගතිය කොච්චරද කියලා කියනවනම් ඒක අටුවා විස්තර කරන්න හිමයි ਸਰවඥාන්සිකේ දිහා බලලා හෝ වචනයක් අහලා හෝ උන්වහන්සේගේ වෙන ගැන හිතලා කිසි කෙනෙකුට පාපයක් කරගන්න බෑ කියලා කියනවා. ඒ තරමටම ਸਰවඥාන්සේ ਸਰවඥයි. ඒතර ප්‍රශ්න කරන කොහොමද දේවදත්ත එනම් පව කරගත්තේ? කොහොමද එහෙනම් ඔය මේ මේ සත්‍යමානෝකයා මේ සත්‍යකයා මේ නිවන් නොදැකේ කියලා. ඒ ඉතින් සරුවචනාංශයට දෙන්න පුළුවන් උපරිමේ කරලා තියෙනවා. ඒකේ ඇත්තටි පාරමිතා පුරාගෙන අවිල කරපු දෙයක් නිසා සරුවචනාංශගේ සර්වඥතා ඥානය කියන්නේ මොකද්ද? මොන જાතියෙන් කෙනෙක් තම ළඟට ආවත් ඒ පුද්ගලයාට ගැළපෙන්න බැරි නම් මට මම සරුවත් නැහැ කියලා තමයි උනාට හිතන්නේ. මොන තාලෙන් ආවත් ස්තුති කරන්නට ඉහලින්ම අසද්දෘෂ දානේ දීකනාවත් මේ මාස සතුට කරන්න බෑ මට කියලා කවදාකවත් හිතෙන්නේ මට යත් එක පෑහෙන්න බෑ මයි ළඟ ಗುಣ නෑ මෙච්චර වැන්දට මයි ළඟ මේ ಗುಣ නෑ කියලා උන්වහන්සේ කවදාකවත් හිතෙන්නේ කවුරු හරි එනවා තන්නේ ක්‍රම නිඳ කරන්නේ මේ තරුණ කේසයිට මේ ඉලන්දාරියෙක් ඇවිල්ලා ලෝකේ ශාස්ත්‍රෝත්තර ප්‍රකාශ කරනවා අපේ ශාස්ත්‍රවල අවුරුදු 20 භාවනා කරුවා නියපොතු මෙච්චර දික් වෙනකම් භාවනා කළා තියෙනවා කේස් බිම ගෑනකම් භාවනා කළා තියෙනවා ඒ අත්වත් නැති විදිහට මෙයා මේ සර්වන්තාව ප්‍රකාශ කරනවා කියලා කැටි පොළු අරගෙන ඉදිරියට ආපුවත් ආව කවදාකවත් නැහැ සර්වඥාන්සේ හිතුවේ මෙහෙම කෙනෙක් මාතෘකට පැමිණිය නොයිතුයි මම ගේට්ටුවක් දාන්න ඕනේ එතන මුරකාවලයක් දාලා අයිඩෙන්ටි කාඩ් චෙක් කරන්න ඕනේ කියන කතාවක් බුදුහාමුදුරුවෝ ගාව නැහැ. කුණාසේ කවදාකවත් පිස්තෝලයක් කීල ගන්නගෙන යන්නෙත් නැහැ. එළියට ගියා ඒ නාලාගේ යත්‍රාජය ආවත් අත තමයි ඉදිරියට දාලා කියන්නේ අත එක පිළලා කියන මෙන්න මගේ අතේ මොකුත් නැහැ. ඒක තමයි අබේ මුත්‍රාව කියන්නේ. මගේ අතේ මොකක්වත් නැහැ. උඹ ළඟත් මොකක්වත් නැහැ. ළඟත් මොකක්වත් නැහැ. එච්චරයි. උඹත් තත මාත්තත උඹ කරන වැඩේ වෙන්නේ උඹ අපාය යනවා. එච්චරයි මට කියන්න තියෙන කියලා අකාට කියන්නේ එච්චරයි. එනතම හසි දමක යන්ත්‍රාරි මන්ත්‍රාරි නිල රාත්‍රාරි මොකක්වත් පාවිච්චි කරන්නේ. මේ තියෙද්දි මේ ඔක්කොමත් යන දරුවතනස ඕනම තැනක ඇටීරිය ගහක් වල ඇටීරිය කොළ ටිකක් උඩ සිවුර බාගෙන පුතිය ගන්න පුළුවන් ඕනම තැනක කියලා. ඒක රාජරාජ අමාත්‍යවරු ඉදිරි පිට ඒ රතුපලස උඩ තේජස්ව යන්න පුළුවන් උනාසෙට. කිසිම තැනක නැහැ මේ දෙක අතර වෙනසක් පෙන්වන්නේ නැහැ. ඉතින් ඒක තමයි ਸਰවඥතාවය කියන්නේ. ඒකයි උන්වහන්සේ කියන්නේ මේ ලෝකයේ සියලුම දෙනා මෙතර වෙන්නේ. මම නැමැති මේ මේ කල්යාණ මිත්‍යාසු කරගෙන. ඉතින් එහෙම Taman ගැනම ගුණ ප්‍රකාශ කරන්න හිතන්න මොන ලේසි ලේසි පුතේකට කරන්න පුළුවන් දෙයක්ද කියලා. විශේෂයෙන්ම මේ ගිය ආඳුර වගේ ඔබ වහන්සේගේ වැඩ ඉවරයි ඔබ වහන්සේ ඕන දෙයක් කරගන්න මයි වැඩ කරගන්න මං යනවා කියපු කෙනෙකුට කියනකොට. ඒ වුණත් මේ කල්යාණ මිත්‍රත්වයේ තියෙන ගුණය කල්යාණ මිත්‍රත්වයේ අවශ්‍යයි කියන එක නොකිය ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි. කිය යුත්තක්. ඒක උන්වහන්සේගේ බණක්. ඒක උන්වහන්සේගේ මේ දේශනාවක් සූත්‍රයක්. ඉතින් ඒකෙදී කියන මේ ਸਰවචනාංශිකේ ඒ ප්‍රිය භාවය වෙන වෙන මම මොකක් කළාද මම දාස කාරණාවක් ඉදිරිපත් කරන මාත් යහපෝ දෙයක් කියන්නේ ඕනම පල්ලියකට ඕනම කෝවිලක ඕන වෙන පූජනීය ස්ථානට යන්න බලන්න යක්කුයි නයි මිනිඔලුපතු ආවුද දේවාභරණ කියලා කියන්නේ ඕවනේ ගොඩක් ඉස්සරහින් කියන්නේ බුදුහාමුදුරු ඉන්න පන්සලකට යන්න බාන කිසියම් දෙයක් නැහැ ඉඳගෙන පිරිච්ච ගතියෙන් දෙසිරක් මහා පුරුෂ ලක්ෂණ සහිතව 80ක් ව්‍යංජන සහිතව අටක් hina වෙච්ච බුදු රූපින ඉස්රායින් තියෙන. අරගොල්ල කියන ඒගොල්ලන්ගේ ශාස්ත්‍ර හොඳයි ධර්ම හොඳයි බුදුහාමරගේ ධර්ම දුක ගැන කතා කරන එකක්, අසුභය ගැන කතා කරන එකක්, මරණය ගැන කතා කරන එකක්, සාක්‍යයන් වහන්සේ, සරුවච්චන් වහන්සේ අචිගුච්ඡෝ අපගබ්බෝ කියලා පයි. නමුත් මූණ දිහා බලන්න. කිසිම මරණ සංඥාවක් බුදුහාමරගේ ඉතේ නැහැ. බොහොම ප්‍රේමනාප ගතියක් තියෙනවා. අනිත් ඇඟවල ඔච්චර කාම සම්පatti මොනවද තියෙනවා කිව්වත් යක්කුයි, ප්‍රේතයයි, යක්ෂණියයි ආයුධයි ලේයි සර්පයයි ඔන්න තමයි බෙල්ලකට ගහගෙන. මේක නෑ මේකේම ගැන කිසිම දෙයක් නැත්තේ. මොනම දෙයක් පෙන්වත් බුදුරජාණන්ගේ රූපය දිහා බලනකොට මොන තරම් ප්‍රිය ගතියක් තියෙනවද? ඉතින් මේ ප්‍රිය ගතිය අනුන් තුල තියනවාද කියලා බලන එකයි අපි සාමාන්‍ය කල්යාණ මිත්‍රයන් නැද්ද කියලා බලන්නේ. නමුත් මෙන්න පොඩි පරහක් තියෙනවා. කොරණ මීයා තුල ප්‍රිය ගතියක් නැත්නම් කවදාකවත් ප්‍රිය ගතිය අල්ලන්න බෑ. ප්‍රමීත්‍ර තියාගෙන ඉන්න මිනිහා කාව ප්‍රිය ගතිය නැත්තම් අප්‍රිය ගතිය නම් තියෙන්නේ. දිගටම අප්‍රිය තමයි. අපේ පැත්තේ මොනවා හරි බලනකොට ගඳ ගන්නවා ගඳ ගන්නවා කියනවනම් කියන්නේ උඹේ නහය කුණු වෙලා බං. නහය කුණු වෙච්චාම බලන ඔක්කොම ගඳ තමයි තේරෙන්නේ කියලා. ඒ වගේම මේ ලෝකේ කල්යාණ මිත්‍රෝ නැහැ. ඉන්න හරියක් ඉන්නේ අනේ අර දඟල මේ ව්‍යාපාර කරන ඇත්තෝ, දේශපාලන කාර්යෝ කියලා. ඔය අචංචාම්තුරන්ට ගිහිල්ලා ඒ උන්වහන්සේ ගාවත් ඉඳලා ගිය කෙනෙක්. ඇවිල්ලා කියලා කියනවා මම හැමතැනම ගියා ස්වාමීන් වහන්සේ යන යන තැන් වල ඉන්නේ ඔක්කොම මේ ප්‍රෝඩාකාරයෝ. අපි වගේ නොදන්න කෙනෙකුට කිසිම දෙයක් කරන අය මයිටින් කියලා දෙන ගැතිය නැහැ. මට කිසි තැනක ප්‍රිය නැහැ කියලා. අචාන් චාම් කළු උඹ යනකට ගෙනියන ගමන් මල්ලේ බලුගු ඇති. උඹ යන යන තැන් වල ගඳ ගන්න උඹ ගෙනියන මල්ලේ. ඔක පැත්තකට දාපන්. උඹේ හිතේ තියෙන කුණ තියෙන තාකල් ලෝක කවදාකවත් කල්යාණ මිත්‍රෙක්වත් කල්යාණ මිත්‍රෙකේ තියෙන ප්‍රිය ගතියක් අත්දකින්න බෑ. ඒ නිසා ලෝකේ යම් කිසි කෙනෙක් මේක මේ කල්යාණ මිත්‍රයන්ගෙන් ශූන්‍යයි ප්‍රිය භාවයක් නැහැ කියලා කියනවනම් ඒ කතා කරන චිත්තක්ෂණේ ප්‍රිය නැති චිත්තක්ෂණයක්. එච්චරයි කියන්නේ. යම් චිත්තක්ෂණයක අපේ හිතේ ප්‍රිය භාවය පහළ වුණා නම් අපිට තේරෙන පටන් ගන්නවා අනේ මේ ප්‍රිය භාවය පහළ කරන්න මට උදව් කරපු කල්යාණ මිත්‍රෝ කොච්චරක් නම් ලෝකේ ඉන්නවද? ඒ අත්වර බුදුහාමරගේ රැස් වී දෙන්නේ නැහැ. යටක් ඉස්සරහට පියාන බුදු රූපයක් වගේ නෑ මේ දාඩිය දාගෙන ඉදිනලා කටයුතු කරන මිනිස්සු. නමුත් ඒත් අපේ ජීවිතවල කොච්චරක් මෙතෙන් දෙනකන් උදව් කරලා තියෙනවද? කොච්චරක් අපිට අකබ වුණත් නැත්නම් සම්බන්ධ නැති වුණත් වගේ කියන්නේ නැතුව උදව් කළා තියෙනවා කියලා බැලුවොත් අනේ මෙවුවා තියෙති අපි කොහොමද කියන්නේ ලෝකයාට බුදුහාමරෝ පැත්තක දෙවිච්චාවේ ධර්මයේ පැත්තක දෙවිච්චාවේ සංඝයා පැත්තක දෙවිච්චා ලෝකයේ ප්‍රිය නැහැ කියලා කියන්නේ කොහොමද කොහොමද එහෙනම් අපි ජීවත් වෙන්නේ ඒ නිසා මට මතකයි කේමානන්ද ස්වාමීන්සේ භාවනා කරනකොට මෛත්‍රී භාවනා කරලා හොඳට හිත කල්ල කලල් වෙච්ච වෙලාවක මුරුදු වෙච්ච වෙලාවක ලොකු ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වලු ස්වාමීන් වහන්සේ මට මේ මෛත්‍රී භානාවට හිතෙන්නේ මුළු ලෝකෙම තියෙන මට මෛත්‍රී අරමුණක් වශයෙන් තමයි ස්වාමීන් වහන්සේ මුළු ලෝකෙම තියෙන මට මෛත්‍රී භානාව ගන්න කියලා. ඒතකොට ලොකු සාන්ති කිව්වලු කේමානන්ද හිතට මෛත්‍රී ආවට පස්සේ ලෝකෙ වෙන්නේ එහෙම තමයි කියලා. ඉතින් ඒ කේමානන්දටම මෛත්‍රී නැති වෙලාවේ මේක නොදකින්න ඔබතන් කියලා කපන්න කොටන්න වහින්සාව හිංසා හිතවිලි එන්නේ ඉඳ කියනවා. ඉතින් එතකොට ප්‍රකාශයක් කරුවොත් එහෙම කියන්නේ මේ මෙච්චර වැඩ කරන මටවත් හොඳක් නෑ ලෝකේ ඔක්කොමලා මට දොස් පරස් කරනවා යණ යන තැන හැප් වෙනවා වල් මුල් තියෙනවා මේ ප්‍රොස්පරස් ඉතින් මේ අපේ හිතේ පැටලෙන ස්වරූපේ දිහා බලාගෙන මේ ප්‍රිය භාවයේ දකින්න හිත ප්‍රිය වෙන්න ඕනේ. අපේ ප්‍රිය අඩු වෙන්න පුළුවන් දකින්න විතරයි ප්‍රිය වැඩි වෙන්න පුළුවන්. ආන්න ඒක දැනගන්න බැරුව ඒක ගැන අදහසක් නැතුව අපි මේ ලෝකේ ප්‍රියත්වයක් නැත්නම් ලෝකේ කල්යාණ මිත්‍රත්වයක් නැහැ කියලා කියනවනම් මේ මනුස්සයා ගැන අනුකම්පා කරනව හැර වෙන කරන්න දෙයක් නැහැ. ඒක නිසා මේ පියෝචකර භාවනියෝච කියන මේ ගාථාවේ තියෙන මේ පළවෙනි ප්‍රිය ගුණය ගත්තත් ඒකෙන් සඳහන් කරන්නේ මුරුදු මෙලෙක් ගති, මෛත්‍රී ගති උනත් ආනේ ගති, ඒ ප්‍රිය ගති Taman තුල මෝදු වෙලා නැත්තම්, Taman ඒ දිහා බලන්න දන්නේ නැත්තම් අර නායකුණු වෙච්ච මිනිහෙක් දේක්කන්ද සුවඳ බලනවා වගේ බලන බලන දේකන්ද තමයි. යනාන මිනිහාගේ Tamanගේ ගමන් මල්ලේ අසුචි අරගෙන යනවා නම් ගිය හැම තැනම ගඳ ගන්නවා. ඉතින් මනුස්සයා ඇවිල්ලා කියනවා රවුම ගහලා යන්න යන තැන ගඳයි. ඇත්ත කතාව. මේ ස්ථානවල තියෙන ගඳ නෙවෙයි යන යන තැන සමන්ගේ මල්ලේ තියෙන ගඳ. ඒක නිසා හොඳට මතක තියාගන්න යම් වෙලාවක අපට මේ ප්‍රිය භාවයේ වැටහුණා නම් වැටෙන වෙලාවේදී කල්පනා කරොත් ලෝකේ කොච්චරක් අපට උදව් කරලා තියෙනවද කොච්චර ප්‍රිය වස්තු තියෙනවද අපි මොනවද ඇත්තට යත්තන්ට ප්‍රතිඋපකාර කරලා තියෙන්නේ කියලා හිතන්න. අප්‍රියමනාප වෙලාවක හිතුවොත් එහෙම මේක නිකන් දූවිලි කියන පාරක මැටි මඩ පාරක දූ වැස නැති කාලෙක කටුවත්තක් ඇදගෙන ගියාගේ හූරගෙන දූවිලි අවශ්‍යගෙන අප්‍රිය භාව වෙනවා. ආනේ ඒ දෙක තේරුම් අරගන්න පුළුවන් නම්. ඒක මේ චේතෝ විමුක්තිය පරිපාකයට ඉතාමත්ම වැදගත්. කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙන එකත් වැදගත්. නමුත් මේ කල්යාණ මිත්‍ර හම්බ වෙන්න සුදුසු උපස්තරයක්, පසුබිමක්, මානසිකත්වයක් Taman තුල තියෙනවා. අන්නේ මානසිකත්වයේ මිස අර කල්යාණ මිත්‍යත් එක්ක ඇඟේ ගෑවි ගෑවි හිටියත් අතින් ඔළුව ස්පර්ශ කරගත්තත් ආශිර්වාද ලැබුවත් Taman තුලේ කල්යාණ මිත්‍ර ගුණ නැත්තම් කරන්න අමාරුයි. ඒක නිසා මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ ඒ ප්‍රිය භාවයේ යම් ප්‍රමාණයකටවත් නැති. ප්‍රශ්නේ තියෙන එක සමාදම් වෙන්නේ කියලා. නිතරම සමාදම් වෙන්නේ අප්‍රිය භාවයමයි. නැතිකමයි, බැරිකමයි, ගැටුමමයි. ඉතින් මේ පුද්ගලයාට බුදුහාමුදුරුවෝ පහළ වුණත් කවදාකවත් උදව් කරන්න බෑ. ඒක නිසා යම් වෙලාවක ඒ සුබ සංඥාවෙන් සුබ චිත්තයෙන් සුබ දෘෂ්ටියකටපත් වෙච්ච කෙනාට බුදුහාමසංගේ අසුබ ධර්මය අසුබේ බලන්න කියන ධර්මයේ ප්‍රිය වෙන්නේ නැහැ. එතකොට සුබ සංඥාවේ ඉන්න කෙනෙකුට නම් බුදුහාම කියන්නේ නැහැ සුබ සංඥා නම් අසුබ සංඥාවෙන් කඩන්න පුළුවන්. පිළියම් කරන්න පුළුවන්. සුබ චිත්තයක් මතු කරගත්තත් බුදුහාම කියන මම වගකීම් බාර ගන්න අසුබ භාවනා ටික තුරක් භාවනා කිරීම කරන්න පුළුවන්. නමුත් සුබ දෘෂ්ටියකට වැටී කෙනා කද්දාකත් බුදු කෙනෙකුටත් උදව් කරන්න බෑ. නමුත් මේ මේගේ හාමුදුරන්ගේ ඒ ගුණෙ ඉච්චරම ඝන බහල වෙලා නැහැ. නැහතු බුදුහාමුදුරගාට පැමිණිච්ච නිසා උන්වහන්සේට අවස්ථාවක් ලැබිලා තියෙනවා කියලා දෙන්න. කියලා දෙන පළවෙනි ධර්මයේ තමයි ඉද මේගිය බික්කෝ කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ මේ මේ මොකටද මේ අපරිපක්කාය චේතෝ විමුක්තිය පරිපක්කාය සංවත්තති නොපි පිපිච්ච නැති පිරිච්ච නැති නොමේරුණු ඒ චේතෝ විමුක්තිය පිරිච්ච භාවයටපත් කරන්නට කල්යාණ මිත්‍රත්වය අවශ්‍යයි අන්නේ කල්යාණ මිත්‍රත්වයේ තියෙන පළවෙනිම ගුණය තමයි ප්‍රිය භාවය ඒ ප්‍රිය භාවයත් ඇත්තටම යම් වෙලාවකට මම මේ දෙතුන් සරක් මතක් කරපු එකමයි නැවත කියන්නේ මේ ගියාම්සෝ නැවතත් බුදුහාමුදුරෝ ගාවට ප්‍රිය උපදවලන්නා හවාන මේ බණත් නෑ අපටත් මේ සූත්‍රේ නෑ මේ ගියාම්සුරන්ටත් කෙලවරක් කරන්න හම්බ වෙන්නේ උන්වහන්සේ තුල මේ දමල ගහලා ගිය බුදුහාමුදුරට නැවත යන්න යම් ප්‍රිය භාවයක් තුන අන්න එතෙන් තමයි බුදුහාමුදුර කොක්ක ගහන්නේ අන්නේ ප්‍රිය භාවය අල්ලගෙන මතක් කරලා කියනවා ඉන්නේ ප්‍රිය භාවය නිසා දැන් ඔබ මයි ළඟට ආවා මම තමයි මේ ලෝකේ ඉන්න පළවෙනි කල්යාණ මිත්‍යා. ඒ නිසා මාව දාලා යන්න එපා කියන එක තමයි මේ කියන්නේ. ඒ නිසා මේ මේකේ හාමුදුරුවෝ ගාව තියෙන ප්‍රිය භාවයමයි බුදුරජාණන් වහන්සේගේ කොක්ක ගහන මරේ වදින තැන. ඒක නොතිබුණා නම් බණ කියන්න වෙන්නේත් නැහැ මේකේ හාමුදුරුවෝ බුදුහාමරකට එන්නේත් නැහැ. ඒ නිසා අපි නැවත නැවත එකම තැන හම්බ වෙනවා නම් ඒ කියන්නේ මොකද්ද අපි දයෝපගත තියෙන අපේ සම්බන්ධය. ඉතින් එතකොට කල්යාණ මිත්‍රයාගේ ලොකු වගකීමක් තියෙනවා නැවත පැමිණනාට දඬුවම් කරන්න එපා. ඒතර කාරණාව කියලා දෙන්න ඕනේ අපි අතර තියෙන මොකද්ද ගනුදෙනුවා. ඒ තුලින් දිගින් දිගට මේ මේ යාම තුලින් එකිනෙකා කරේ විශ්වාසය, සමගිය, තපසට බොහොම උදව්. සමග්ගාන තපෝසුකෝ. ඒකට බුදුහාමුදුරන්ට ලොකු වගකීමක් තියෙනවා මේකේ හාමුදුරන්ට වැඩියි. මේකේ හාමුදුරන්ගේ වගකීම තමයි මේ නැවත පැමිණීමෙන් පෙරලා දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අවසානයේ මොකද වුනේ? මේ ගිය හාමුදුරන්ටත් මේ කාරණාව අහලා ලොකු ධර්මයක් ලාභයක් ඇති වුණා. බුදුජානන වහන්සේටත් මේක කියලා දෙන්න වටිනා අවස්ථාවක් වුණා. ඒ වගේම අපටත් ඒ බණ අහලා අදත් මේක පාවිච්චි කරන්න සූත්‍රයක් ලෝකෙට එකතු වෙලා තියෙනවා. ඉතින් මේ සූත්‍ර සාකච්ඡා කරන්නේ අපි මොකටද? එදා ඒ පැරණි මතකය අතු කරලා කතා රසය මතු කරගන්න විතරක් නෙමෙයි කතා රසය මතු කරන ගමන් අපි මේ කරගෙන යන ගමනේදී අනිවාර්යයෙන්ම අප්‍රමාණ වශයෙන් අපිට ප්‍රිය අප්‍රිය භාවයේ සිද්ධ වෙනවා. ධර්මයේ තුල සිද්ධ වෙනවා. ඒ සිද්ධ වීම ධර්ම ස්වરૂප ලෝක ස්වરૂපේ. ඒකේ තියෙන අනිත්‍යත්වය බලන්නකෝ. එක එක පුද්ගලයන් කරේ ප්‍රිය වෙන හැටි ආය අප්‍රිය වෙන හැටි. ඒ වගේම මේක කොච්චර දුක් කියලා වනවාද කියලා තමන් අප්‍රියයි කියලා විශ් කරපු දේ තුල නැවත ආයේ ප්‍රියභාවයේ පහළ වෙලා එතෙන්ට යනකොට මාර්ගු දෙයක් කරනවා වගේ. හරි වෙහසයි. ඒක දුකයි. නමුත් ඒක තමයි ලෝක ස්වභාවය. ඉතින් ඒ කිරුවේ මමය ඒ පුද්ගලයාගේයි මේ සත්‍ය තිබුණේ ඒ පුද්ගලයාමයි කල්යාණ මිත්‍යා මම අසත්පුරුෂයා කියන එක නෙවෙයි. එතනක් තියෙන කල්යාණ මිත්‍රතාවය මාළඟ තියෙන කල්යාණ මිත්‍ය හොයන බව මිස ආත්මයක් නෙවෙයි. කල්යාණ මිත්‍රතාවය කෙරෙහි ඊදිච්ච කල්යාණ මිත්‍ර හොයන බවක් තියෙනවා. ඕක එදත් තිබුණා අදත් තියෙනවා. එතෙන්ද කියාපනම් අපිට තේනවා අපි මේ ලෝක නාටකමේ අපි නිකන් පාත්‍ර ජනතාව පමණයි. අපිට නෑ එහෙම කියලා ආත්ම ස්වરૂපයක් අපිට තියෙන එක ක්‍රියාවත් වෙන බවට ක්‍රියාවත් වෙනකොට ඒ අපේ අපගේ චේතෝන්මුක්තිය වෙනස එක පාවිච්චි කරන මිස මම එක සැරයක් එපයි කියපු කෙනා ආය ගන්නෙ නෑ කියන දැඩි මතවලට යන්න එපා. එනත්තම් මං හොයාගත්ත මේ කල්යාණ ප්‍රිය මිත්‍යාමයි එකම මිත්‍යා කියලා ගන්නත් එපා. ඒක අනිත්‍යත්වයට ඉඩ තියන. මේ අනිත්‍යත්වේ නිසා අපිට අපි පාවාදී ප්‍රතිපත්ති බාර ගන්නකොට දුක් වෙනවා. ඒකත් මගහරින්න බෑ. දැන් මේ දරුවචනාත මේ වෙච්ච දේ දුකක් නෙවෙයි. මේ කියහමතර මෙච්චර මේ මොන දිහා බල බල ඉඳලා තමල කාලා කියේක. නමුත් සරුවචනාසේ ගණන් මේ එක තමයි ලෝක ස්වરૂපේ. ඊට පස්සේ සරුවචනාසේ මේ කියන්නේ මම මේ කල්යාණ මිත්‍යා මයි ළඟට වරෙන් කියන එක නෙවෙයි. කල්යාණ මිත්‍රතාවය. මේ කියහමතුරුන්ගේ ಗುಣ හොයන භාවය ආන්නේ දෙක තේරුම් ගතගත්තා නම් මේ සූත්‍රය හරියට තේරුම් ගත්තා වෙනවා. ඒ නිසා මේ එකක්වත් අහලා මේ එකක්වත් ක්‍රියාවත් කරනකොට අපේ ඒ තියෙන ಗುಣ දියුණු වෙන්නේ නැත්නම් එහෙනම් මොකද්ද බුදුමන පටලවාගෙන තියෙන්නේ. ඒක අහනකොට අහනකොට අපි ළඟ මේ පවතින කරගෙන යන වැඩ පිළිබඳව සද්ධාාවක් ගුණයක් භාවනීය භාවයක් ඇති වෙනවා නම් අන්න ඒකටයි මේ ධර්ම අපි දේශනා කරන්නේ. අපි මේව නැවත නැවත පරීක්ෂා කරන්නේ. අපි නැවත නැවත ධර්ම සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනකොට කරනකොට තේරෙනවා අපි මේවා ප්‍රයෝජනේ සලකලා ප්‍රායෝගික දුෂ්කරතාවදී ක්‍රියාත්මක කිරීමෙන් මිස කද්දාකත් බනහල විතරක් හරියන්නේ නැහැ. කද්දාකත් කල්යාණ මිත්‍රෙක් ඇසුරේ ඉඳලා ඒ පාත්‍රයෙන් වැළඳුවයි කියලා ඒ සිවුර ඇඳයි කියලා ඒව හරියන්නේ නැහැ. කල්යාණ මිත්‍රයි ගුණ දැනගන්න නම් වරදිනවා වරදින වෙලාවෙදී ධර්මතාවය මතු කර ගන්න නම් ඒ වැරද්ද තුලක් තියෙන හොඳ පැත්ත බලනකොට තමයි අපි මේ යාන්ත්‍රන් විවිධ අපර විවිධ ශාසනික කටයුත්තක් කරන ගමන් අපි අපගේ ගුණ දිනු කරගෙන මේ චේතෝ විමුක්තියට පාර කැපෙනවා. ඒක නිසා පුත්‍රජාන වහන්සේ පොයිසත් කාලේදී කරගෙන ගිය වැඩ ටික පිපුණා සර්වඥා ඥානෙ. අවුරුදු 45 තුල අනන්ත අප්‍රමාණ අනිකුත් ජනතාවට ඇති කරගන්න අවස්ථාව වශයෙන් ප්‍රකාශ කිරීමක් මේකදී වෙලා තියෙනවා. ඉතින් අපි මේ පාර යන ඇත්තු නිසා අපිට වර එක විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට වර එක අනුන්ගේ කල්යාණ මිත්‍රෙක් වෙන්න වෙනවා. වර එක අනුන්ගේ කල්යාණ මිත්‍රා පතන්න වෙනවා. මේක විතර වාසනාවක් ලෝකේ නැහැ. අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ. ඒ වගේ මේ අපි ළඟ තියෙන නිසා අපේ මුළු දැන් බුදුහාමර කියන්නේ කල්‍යාණ මිත්‍යයි කියලා. අපි කාට හරි ගිහි පිටකට බණක් කියනකොට ඒත් අපි කියන කල්යාණ මිත්‍රයයි කියලා. අපි අපේ ගුරු ආමතුරු ආශ්‍රය කරනකොට අපිට පේන්නේ උන්වහන්සේලා අපේ කල්යාණ මිත්‍රයෝ කියලා. නිසා මේ මිත්‍රත්වය කියලා කියන්නේ පූජනීය වචනයක්. භාවනීය වචනයක්. ඒ වචනේට ගැළපෙන්නයි සිවුරක් අඳගෙන තියෙන්නේ. ඉතින් මුතා පරිසං වෙන්න ඕනේ. අනික එක කතා කරනකොට අනිකත් එක්ක වැඩ කරනකොට අපි මේ නියෝජනය කරන්නේ කල්යාණ මිත්‍රත්වය. ඒ වගේම අපි නිතරම බලාපොරොත්තු වෙච්ච කල්යාණ මිත්‍රය. උපාසක මාත්‍යේ පාපනේ දාගත්තට පස්සේ ඒකෙන් තමයි අදහස් කරන්නේ. අපි දැන් මේ සීලෙක පිළිපදලා තියෙන්නේ. ඊට පස්සේ මේ පෙරහැරේ යන්නේ අපි. ඒ නිසා අපට හැම කෙනෙක් වගේම දඟලලා වැඩ කරන්න බෑ. අනිකත් ඉදිරි පිට ඒ කල්යාණ මිත්‍රයෙකුට ගැළපෙන අපි කෙරේ ප්‍රිය භාවය උපදින ගති ලකුණු තියෙනවා. ඔගේ එහෙම තිබුණයි කියලා අපි අපිට වැඩි මහල් ඇත්තන්ට නොවැදීලා බෑ. සිවුර මේ බාපණයක් දාගත්තයි කියලා. උතුරු සලුවක් දාගත්තයි කියලා. අපි ඇත්තට වැඩිලා ලබා ගන්න. මේ ගනුදෙනුව තියෙනවා බාන දවසක් කොච්චර පිරිචිගතයක් තියෙනවද කියලා. සුමානියක් කොච්චර පිරිචිගතයක් තියෙනවද කියලා. ජීවිතයක් කොච්චර පිරිචිගතයක් තියෙනවද මොනවද තව ලං කරගන්න තියෙන්නේ. මේ දේවල් ලංකාවේ වෙලා තියෙනවා මේක සාදු කියලා පිළිගන්න බැන්නම් අපි ගොඩක් දේවල් ඉස්සරහට බලාපොරොත්තු වෙනකොට මේ ගිය හඳුනන්න වෙච්ච දේවල්. එහෙම නොවි මේ ලැබිච්ච කල්යාණ මිත්‍රත්වයේ ඉහළින්ම සලකලා කටයුතු කරොත් අපි අදත් සතුටින් ජීවත් වෙන අතර බුදුජානනාංශයේ මේ සූත්‍රයේදී ඒ චේතෝ විමුක්තිය පරිපාක භාවයට මේ රච්ච භාවයට යන බව සාතිකයක් දෙනවා. ඉතින් සියලු දිනානම තම තමන්ගේ තුල තියෙන මේ කල්යාණ මිත්‍ර ගුණ දැකලා අසුර කරන සබ්‍රක්‍මචාරින් වහන්සේගේ කල්යාණ මිත්‍ර ගුණ දැකලා හිත සද්ධා විරිය සති සමාධි ප්‍රත්‍යා පෝෂණය කරගෙන වැඩමින් පවතිනා වූ චේතෝ මුක්තිය අනවරතෝ බාධාකින් තොරව තව තව වඩා ගැනීමට ශක්තියක් ධෛර්යයක් ඵලයක් මේ ධර්ම කොටාසිමු සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතෙන් නැත කරනවා සිට දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අනිෂ්ඨවතාදී දාසසජානන සල්ලු සාවතාජනම්මේහි සංඝතං පුඤ්ඤ සංකතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සාවතාජනම්මේහි සංඝතං පුඤ්ඤ සංකතං සබ්බේ භූතා සබ්බ සම්පත්තිහි පියායත්තාවතාචනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සත්තානුමෝදන්තු සබ්බ සම්පත්තිහි පියා ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සිරං රක්ඛන්තු මං ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා ඥාතියෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා ඥාතියෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා පිනාති හිමිනා පුඤ්ඤ කම්මේන වාමේ වාද සමාදනෝ සතං සමාදනෝ හෝතු යාව නිපානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන වාමේ වාද සමාදනෝ සතං සමාදනෝ හෝතු යාව නිපානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන වාමේ වාද සමාදනෝ සතං සමාගමෝ හෝතු Come on, come on. Super.